දෛනික ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හතරවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ආරද්ද විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්සාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් මතක් කරලා දෙන මේ අට මහා පුරුෂ විතක්ක පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ වැඩමුළුවේ මාතෘකාව වශයෙන් තියාගෙන තියෙන්නේ. ඉතින් මේ අට මහා පුරුෂ විතක්ක යෝගාවචරෙක් විසින් භික්ෂුවක් විසින් භ්‍රමචර්යය වත් රකින්න කෙනෙක් විසින් උපදවා ගත යුතු ධර්මයක්. ඉතින් නිසා අපි සමත භාවනා විදර්ශනා භාවනා කරනකොට එහෙම නැත්නම් අපි පරියංක භාවනා සක්මන් භාවනා කරනකොට ඉදින්දා ජීවිතේ සතිය පවත්නකොට විතර පරීක්ෂා කරලා බලන්න ඕනේ අපි ළඟ මේ ධර්මතා වැඩෙනවද ඒ පිළිබඳව අපේ අවධානයක් තියනවද කියලා ඒක හරියට භාවනා වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ පරිසරය වගේ. ඒ වාතාවරණයේ නිතරම තමන්ගේ අභිවෘද්ධිය නැත්තම් දෘෂ්ටි ඍජු කිරීමේ කටයුත්ත කරන කෙනාට මේ ධර්ම කරුණු මතක් කිරීම නැත්තම් ධර්ම කරුණු පිළිබඳ හිතේදීම යනුව ජීවිතය සකස් කර ගැනීම ඇත්තටම කියනවා හරීම උනන්දුවක් ඇති කරන පිවිදීමක් ඇති කරන දෙයක්. නමුත් ඒක ඒ වෙලාවට ඒ දේ සිද්ධ වුණේ නැත්තම් භවන වර්ධනේ අඩු වෙනවා අඩු වෙලා Tamanට හිතා ගන්න බැරි වෙනවා ඇයි මේ එකතන කරකැවෙන්නේ වගේ කියලා. ඉතින් ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ හතරවෙනියට මතක් කරන මහා පුරුෂ විතක්කේ තමයි ආරද්ධ විරිය සායම් ධම්මෝ මේ ධර්මයේ තියෙන්නේ අරඹන ලද වීරිය ඇති කෙනාට පමණයි. නායන් ධම්මෝ කුසීතස්ස කුසීත කෙනාට කම්මැලි කෙනාට මේ ධර්මේ හරියන්නේ නැහැ. ඒක නිසා තමන් භාවනා කරගෙන යනකොට එන්නේ එන්නේ තමන්ගේ පිබිදීමක් එහෙම නැත්නම් වීරියේ වැඩිවීමක් සිද්ධ වෙනවා නම් ඒක තමන්ටම තේරෙනවා බැටරියක් charge කරනකොට වගේ ඒකේ එන්නේ එන්නේ එන්නේ ධාරිතාව ඒ බැටරි වලිය වැඩි වෙනවා. ඉතින් ඒකට උපමාවක් කියන්න තියෙන්නේ බැටරි වාහනේ එළියට ඇවිල්ලා charge කරන වෙලාව නෙවෙයි වාහනේ දුවනකොට බැටරිය charge වෙනවා. ඒක තමයි ක්‍රමය. ඉතින් ඒ නිසා යම් වාහනයක් දුවන්නේ නැතුව එක තැනක තිබ්බොත් ඒකේ දා ඒ නතර කරපු තැනilla බැටරිය බහින්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙ දුවනකොට ආයෙ පණේනවා. ඒක අපි දන්න සංකල්පයක් තමයි මේ අලුත් උපකරණත් එක්ක. ඒ වගේම තමයි අපේ මේ මනුෂ්‍ය ජීවිතයත් වැඩි යොදන්න යොදන්න ඒක පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ආනිසංස පක්ෂ වැඩි වෙනවා. මේක නරකට ගියොත් අපි අබ්බැහියක් කියනවා. හොඳට ගියොත් අධි කුසලයක් කියලා කියනවා. අපි මේ දෙකෙන් එක තමයි ඉන්නේ. ඒ කියන්නේ එක්ක නරක අබ්බැහියක නැත්නම් හොඳ අබ්බැහියක. ඒ නිසා අපේ අනාගතයේ තීන්දුව වෙන්නේ ඒ යෙදෙන හොඳ අබ්බැහියකද නරක අබ්බැහියකද කියන එක. ඉතින් ඒක නිසා යෝනිසෝමනසිකාරයද අයෝනිසෝමනසිකාරයද කියන කාරණා දෙකේ තියෙන. වෙන විදිහකට කියනවා නම් හොඳ බැහැහික නැත්තම් නරක බැහැහික තමයි. නරක බැහැහික නැත්තම් හොඳ බැහැහික තමයි. උතර මැද දෙක නැද හත් තැනක් නැහැ. ඉතින් ඒක නිසා අපිට මේ ධර්ම ගැන මේ පුරුෂ විතක්ක ගැන මේ උපදවාගත යුතු ධර්ම ගැන කතා කරනකොට තේරෙනවා ඒව අලුතෙන් උපයන්න කිසිම දෙයක් නැත්තේ නෑ තියෙන එකේ මේ පස්සට දාලා තියෙන ගියර එක ඉස්සරහ පැත්තට දාගන්න එක තමයි තියෙන්නේ. ඒ අපි දන්නේ නැත්නම් අපි ඒක රිවර්ස් ගියර එකට දාලා තියෙන්නේ පාගන්න පාගන්න පස්සෙන් පස්සට යනවා. කොයි වෙලාවක හරි ඉස්සරහට දාගන්න වෙලාව આવුත් පේනවා. ඒ යන්ත්‍රෙමයි. නමුත් Tamanට අවශ්‍ය දිශාවට යන්න නම් ඒක ඉස්සරහට යන ගියර එක දාගන්න ඕනේ. ඉතින් ඒ දේ කරන්න කාටවත් බෑ. තමන්ම කරගන්න ඕනේ. ඉතින් යනු බලනකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීරිය චෛතසිකයේ සහ මේ කුසීතකම ගැන. ඉතින් ඒකෙදී අපි බ්‍රිස්බේන් නගරයේදී වීරිය චෛතසික ගැන කතා කරා. සිඩ්නි නගරයේදී කුසීත ධර්ම ගැන කතා කරා. ඉතින් ඒ අටකට දාලා තමයි මේ දසුත්තර සූත්‍රයේම ඔය ඉතිසල පෙන්වන්නේ හාන භාගීය ධර්ම සහ විශේෂ භාගීය ධර්ම විදියට යම් කිසි කෙනෙක් අරඹන ලද වැර ඇතුව එනේන හැම අවස්ථාවකම ප්‍රයෝජන ගන්නමින් ඉදිරියට යනවා නම් එයා එන්නේ එන්නේ එන්නේ විරි ආරම්භ කරනවා ක්‍රමසහ විදිගෙන ගන්නවා බොහෝම හංසිලා ඉස්සලා උපයාගත්ත දේ බොහොම සුළු ප්‍රයත්නයකින් උපදවා ගන්න තරම් කුසී දක්ෂ වෙනවා ඒකට අපි කියනවා ක්‍රමසහ විදි හදා ගන්නවායි කියලා. කුසීත වෙච්ච එකනට ඉස්සර කරපු දේ දැන් කරන්න යනකොට බොහෝම වෑයමක් කරන්න වෙනවා. මොකද කාලයක් ඒක අතහැරලා කර හැරලා තිබ්බහම නැවත පටන් ගත්තාම පුරංගච්ච කුබරක් කොටනවා වගේ බොහෝම කාලයක් යනවා. ඉතින් අන්න මේ දෙකෙන් බලා ගන්න පුළුවන් තමන් මේ ගමන ඉදිරියට යන්නේ නැද්ද කියලා. ඉතින් ඒක සර්වචන්නාංශය උගන්වන ක්‍රමය සාරිපුත්‍ර ස්වාමීන් අපිට මතක් කරනවා. මේ කර්මාන්තයක් කරන්න ඉස්සලා සහ කර්මාන්තයක් කිරුවට පස්සේ අපි කොච්චරක් මේ නිදහසට කරුණු කොයිනවද කලියොත් කිරීම වෙනුවට අත්තට පොරවගෙන බුදු බුදිය ගන්න. නමුත් විරියාරම්භ කරන කෙනා හැම වෙලාවෙම දන්නවා ඕනෙම වැඩක් කරන්න සූදානමින් ගියොත් නැත්නම් කර්මන්නේ යඟකින් ගියොත් ඒ වැඩේ බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් සූදානම් ශරීරය කියලා අපි කියනවා. නමුත් කුසීතය හිතනවා වැඩ කරන්න ගියොත් මහන්සි වෙන නිසා යන්න ඉස්සලා ටිකක් බුදියන් ඉන්න හිතනවා. වැඩෙන් පස්සෙත් බොහෝ දෙනා වැඩින් පස්සේ විවේක ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කුසීත වෙන්න උත්සාහ කරනවා. මොකද සතිය වඩපෙකන දන්නවා. අපි ඉඳගෙන ඉඳලා නැගිට්ටයි කියලා භාවනා භා තබන්න ඕනේ. ඉඳගෙන ඉන්න ඉරියව්ව තිබුණ සතිය ඉඳගෙන හිටගෙන ඉන්න ඉරියව්වට ගන්න පුළුවන්. ඇවිදින ඉරියව්වට ගන්න පුළුවන්. ඉරියාපත සංගියක් කරා ගියාට නැත්නම් වැඩකින් වැඩකට මාරුණාට සතිය කැඩෙන්න අවශ්‍යම නැහැ. ඒ වගේ තමයි වැඩක් කරලා ඉවරණයි කියලා ඇත්තට බැරි සාර්ථක වෙනවා නම් බුදුම අධිෂ්ඨාන ශක්තියක් එනවා චිත්ත ශක්තියක් එනවා ඒකෙම ඊගා වැඩේ පටන් ගන්න පුළුවන් ඒ නිසා විදි ආරම්භ කරන එකන වැඩක් කරන්න ඉස්සරහේ වැඩේ කරා පස්සේ කියලා නිදහසට කරුණු ගන්නෑ මේක මේ කාටවත් ලෝකයට පෙන්වන්නට අnder කරන දෙයක් නෙවෙයි Tamanටම තේරෙන්න පටන් ගන්න ඒක අනුව තමයි අපි මේ මින්දගෙන කිසියක් නොකර චේතනා නොකර පවත්තන සතිය සක්මනේදී එක වැඩක් කරන ගමන් පවත්තන්න උත්සාහ කරලා බලනවා. ඒතකොට එක වැඩක් කරන ගමන් පවත්තන සතිය සඳහා අවශ්‍ය වීරිය පරියන්කයට වැඩි වැඩි සක්මනේදී. සක්මනේ තමයි වීරිය ඇති වෙන්නේ. ඊට පස්සේ මේක ආදර්ශයට අරගෙන අපි එදිනදා වැඩක් කරනකොට දතක්ම දිනකොට මුණකට හොදනකොට රෙද්දක් පෙරෙද්දක් හොදන වෙලාවක ඒක මේ භාවනා නොකරන වෙලාවක් නෙවෙයි කියලා ඉන්නේ නැතුව ඒකෙදී අපි උත්සාහ කරොත් එහෙම සතිය පවත්තන්න තේරෙන්න පටන් ගන්නවා මේ වගේ සංකීර්ණ වැඩක් කරනකොට පවා අර උත්කෘෂ්ඨ සතියක් නැතත් යම් ප්‍රමාණයක සතිය පවත්තන්න පුළුවන්. මේක කරන්න කරන්න කරන්න මේ සතිය නැවත උත්කෘෂ්ඨ භාවයටපත් වෙනවා. ඊට පස්සේ gedara දොරට ගියාට පස්සේ gedara දොරේ 10කුත් කටයුතු අසත්‍යමත් පුද්ගලයන් මැද කරනකොටත් වීර්ය බහ තබන්න ඕනකමක් නැහැ. කියා පාන්න ඕනකමකුත් නැහැ. තමයි තේරෙනවා මේ ගත්ත ගැම්ම දිගට අරගෙන යනවා නම් භාවනා මධ්‍යස්ථානයක තියෙන දිනසටහන කාලසටහන නෙවෙයි එදිනදා ජීවිතේ කාලසටහනක් කරන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට মালටි ටාස්කින් යනකම් එක වැඩ එක වැර වැඩ කීපයක්ම කරන ගමන් කිසියම් පැකිලීමකින් තොරව තමන්ගේ සති ධාරාව පාත්තන්න පුළුවන්. ඒක ගන්නේ වැඩට ඉස්සලා සහ වැඩට පස්සේ වැඩට පස්සේ සතිය පාත්තන්න පුළුවන් කියන හැකි සංඥාවක්. ඒ වගේම ලෙඩක් වෙන්නේ ඉස්සලා සහ ලෙඩක් වුණාට පස්සේ ඉතින් ඒකෙදී ගොඩාක් හොඳට පේනවා ලෙඩක් වෙන්න ඉස්සර තා ලෙඩක් වෙනාට පස්සේ යම් කිසි කෙනෙක් භාවනා කරන්න බැරිය කියන වෙනුවට භාවනා කියන වචනේ වැත්තක දාලා සක්මණේ සතිය පිටවන්න පටන් අරගත්තොත් ලෙඩ වෙන්න ඉස්සෙල්ලා පුදුමාකාර ප්‍රතිශක්තියක් ඇති කර ගන්න පුළුවන් සක්මන් කිරීමේදී. ලෙඩ වුණාට පස්සේ සක්මන් කරන කෙනාට ඒ ලෙඩ සුව වෙන ගතිය බොහොම ඉක්මනට මොකද ශරීරේ පරිවෘත්තීය ක්‍රියා ඔක්කොම පටන් අර ගන්නවා. එතකොට ස්නායු පද්ධතිය රුධිර දහවන පද්ධතිය වැඩ කරනකොට තියෙන ඇඟේ තියෙන ඔක්කොම විෂ අපහරණය වෙලා හොඳ ප්‍රතිශක්තියක් ඇති කරනවා. ඉතින් ඒ නිසා ලෙඩ වෙන ලෙඩ වෙච්ච වෙලාවෙත් එන එයා කුසීතේද්ද නැත්තම් විරි ආරම්භකෙද්ද කියලා දැනගන්න පුළුවන්. ඒ දැනගන්නකොට Tamanටමත් තේරෙනවා. විරි ආරම්භ කරලා තියෙනවා නම් ලෙඩේ බරපතල වෙන්නේ නැහැ. සුවවීමත් ඉක්මන් කරනවා. ඒ වගේම බඩගිනි වෙන්නේ ඉස්සලා සහ බඩගිනි වුණාට පස්සේ එහෙ නැත්නම් කෑමට පෙර සහ කෑමට පසු කියලා උගෝදෙනේ බඩගින්න නිසා පිළි ආරම්භ කරන්න නැතුව නිකන් ඉන්නවා. නැත්නම් බඩ පිළ වැඩි කියලා පිළි ආරම්භ කරන්න නැතුව නිකන් ඉන්නවා. ඒ වෙනුවට තමයි බැලුවොත් මේ හුස්ම ගන්න එක සාමාන්‍ය වෙලාවෙ මෙහෙමයි බඩ දෙවිල්ලක් බඩගින්නක් තියෙනකොට කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් බඩේ දවිල්ල තියෙනවා තමයි බඩගින්න තියෙනවා තමයි නත් හුස්ම බලන්න බැරි තරමේ බඩගින්නක් එන්නේ. ඒ බඩගින්න ඇස්සේ තමන්ට හුස්ම වැලීමේ හැකියාවක් එනවා අතරින් පතරින් හරි. එතකොට තමන්ට පේන්න පටන් ගන්නවා අර බඩගින්නේ තියෙන දාහය පරිලාහය වෙනුවට නැත්නම් ඒක ගැම්ම කඩලා මේ හුස්ම බලන්න පුළුවන් ගතිය. බත් කාලේ වුණාට පස්සෙත් බුදිය ගන්නව වෙනුවට මට බලන්න පටන් අරගත්තොත් සක්මන් කරන්න පටන් අරගත්තොත් ඒ කිනාට යම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. ඒ නිසා කියලා තියෙනවා කෑමෙන් පස්සේ කවුරු හරි ගිල නිදාගත්තොත් ආවුස කිට් වෙනවා කියනවා. එහෙම නැත්නම් මේ ඇඩිපෝස් ටිෂුස් එහෙම නැත්නම් ඇඟ මහත් වීමේ කටයුත්ත ටික හේතු වෙනවා. කෑමට පස්සේ ගස් නැගින්න පොල් ගස් නැගින්න පීනන්න ගියොත් මාරයා එයා සමාන වේගයකින් එළවනවා පිටිපස්සේ. සාමාන්‍ය ව්‍යායාමයක් සක්මනක් වගේ කෙරුවොත් කෑමෙන් පස්සේ අඩු ගානේ විනාඩි 30ක් විතර ආවුස වැඩෙනවා. ඉතින් ඒක තමයි අපිට අද කරගන්න වෙලාවක් ලැබෙන්නේ නැත්තේ. නමුත් කැමරට පෙර සහ පසු කියන මේ අවස්ථාවවලදී මේ විශේෂයෙන්ම මම දකින්නේ සක්මණක තියෙන වටිනාකම යොදන්න පටන් අරගත්තොත් තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ වගේ තියෙන රුචාවච භාවර සම කරලා අරබන්ලද වීර්යයක් ඇතුව ගත කරන්න පුළුවන්. එතකොට මේ ලෙඩ වලට කරන බෙහෙත් උපස්ථානත් අඩු කරන්න පුළුවන්. කෑමත් ටික කාලයක් යනකොට මෙච්චරයි මට ප්‍රශස්ත ආහාර වේල කියලා තේරෙන්න පටන් ගන්නවා. කෑමට පෙර සහ කෑමට පසු සතුටුමත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ගමනක් යෑමට පෙර සහ යෑමට පසු සතුටුමත් වෙන්න පටන් ගත්තොත් අපි යන ගොඩාක් ගමන් අවශ්‍ය ගමන් නෙවෙයි. තමන්ට සකස් කරගන්න පුළුවන් අවශ්‍ය කරන දේ විතරක් කරලා මේ ලෝකේ අර වට්ටන්න කටයුතු කරලා කවදාකවත් ඉවරයක් කරන්න බෑ. ඒ නිසා යායුතු ගමන යනවා. මොකද අනවශ්‍ය ගමනක් ඕනේ නැහැ. අන්නේ විදිහට පෙරපසු දෙකේ විදි ආරම්භ කරන එකන තේරුම් ගන්නවා මේක ඉස්සර පස්සර වෙනස. කුසීත එකන දිගින් දිගටම දිගින් දිගටම බැහැහිකට ලක් වෙනවා වගේ කුසීත භාවයටපත් වෙනවා. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා විරියේන මේ අධිගතං හඳ දානි ප්‍රකාශිතුම්. මම මේක මේ තමගේ නිවන මම අවබෝධ කෙරුවේ ප්‍රයත්නයකින්. එහෙම නැත්නම් මේ නිකන් ලැබෙයි කියලා බලන්න ඉඳලා නෙවෙයි. ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමෙන් නැත්නම් අපි කියන අනුග්‍රහයෙන් තමයි මේක ලැබෙන්නේ. ඒක නිසා මම දැන් බෝසත් බාර පුරලා තිනවා මම දස පාරමිතා පුරලා තිනවා කියලා නිකන් හිටියා නෙවෙයිනේ. අර හය අවුරුද්දක් කරපු දුෂ්කරවත දිහා බලනකොට පේනවා ඒකෙච්චර ප්‍රයෝජනක් වෙච්ච එක නෙමෙයි ප්‍රයෝජනක් උනේ නෑ ඒක තරුවචනන්සෙන් බාර ගන්නවා. නමුත් ඒකට ගත්ත උත්සාහය. ඒකට අපිට ඉච්චර පාරමිතා පිළිලා නැති වෙලාවක නැත්නම් අපිට ඉච්චර පිං පිළිලා නැති වෙලාවක අපිට එන මේ පුංචි මේ ලෙඩක් ගමනක් එහෙම නැත්නම් බඩගින්නක් ඒ වගේ දේවල් දිහා බලනකොට අපි කොච්චර ඉක්මනට මේ කුසීතකම පිළිඅරගමන වීරිය බහා තබනවද කියනවනම් ඒකට දල වශයෙන් කියන්නේ ශරීරයට සහ ජීවිතයට ඇති ආශාව වැඩිකම නිසා. ශරීර ආශාවයි ජීවිත ආශාවයි වැඩි කෙනාට මේක නිකන් පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා මුල්ලට තියලා තියාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. කිසිම විදිහකට වැඩක් ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සේ අන්තිමට අකාලේ මැරලත් යනවා. ලෝකෙට කරන්න තියෙන සේවාව වෙන්නේ නැහැ. සරුවචන් වහන්සේ අවුරුදු 45ක් ගත කරනකොට හරියටම කාලසටහනක් හදාගෙන දවසේ පැය 18කට වැඩි ප්‍රමාණයක් කිසිම ඕ ටයිම් ක්ලේම් කෙරුවෙත් නැහැ බටා ක්ලේම් කෙරුවෙත් නැහැ මොකක්වත් නැහැ වැඩ කරගෙන ගියා ඒකල ඉවරලයි කතා කරන්නේ ලෝකේ ඉස්සල්ලාම මිනිස්සෙක් කාලසටහනක් හදගෙන හදාගෙන තමගේ දිනචරියාව ගත කරව පළවෙනි අවස්ථාව තමයි ਸਰවචනාසිකේ පෙර පෙරබත කිත පසුබත් කිත පෙරයම් කිස මැදියම් කිස පැසලියම් කිස කියලා පහට බෙදාගෙන හරියටම කරගෙන ගියා කවුරුවක්වත් ඒ විදිහට සැලසුමක් හදලා වැඩ කරන්න එනවනම් කවුරුත් එක්ක කඩන්න එන්නේ නැහැ. අපිට සැලසුමක් නැහැ. ඒකට හැම කෙනාම ඇවිල්ලා යෝජනා දාන. ඉතින් ඊට පස්සේ ඉතින් අපිට කියන්න දෙයක් නැහැ. බෞගේ දවස්වල මට මතකයි බැද්දගත්ම සිද්ධි වගේ තියුණා මට ඉන්නේ කිව්වා මං කොහමද අවුරුද්දකට ඉස්සෙල්ලා සැලසුම් කරලා තියෙන්නේ මං ඒ වැඩේට යන්න ඕනේ. ඔයාට ඕන නම් ඊට කලින් කියලා මැරෙන්න තිබ්බා. එදාට එහෙනම් මට එන්න තිබ්බා. මැරෙනවා නම් කියලා මැරියා. අවුරුද්දට කලින් මැරුණොත් මට දින භාගයක් වෙන් කරන්න පුළුවන් නැත්තම් බෑ. ඒ නිසා මම හරියට නිදහසට කර්ම හොයනවා. පාටි වලට යන්නෙත් නෑ, ගමන් යන්නෙත් නෑ, මලගෙදෙට්ට යන්නෙත් නෑ, පාන්සකෝල වලට යන්නෙත් නෑ, මොකක්වත්ම නෑ කියන මම කලින් යොදාගත්ත වැඩක් තියෙන කිතාමත්ම වැදගත් වැඩක්. කවුරක්වත් එන්නේ ඊට පස්සේ අභියෝග කරන්න. තමන්ට චර්යාවක් නැත්තම් කොන්දක් නැත්තම් බුබ්බඩ නම් කම්මැලි නම් හැම කෙනාම ඇවිල්ලා කුත්තු කරන්න පටන් ගන්නවා අර්ග කරන්න යන් මේක කරන්න යන් වරෙන් මචං මහම උදේ නාන්න යන්න කියලා පටන් අරගන්න. කාලසටහනක් තියෙන කෙනාට එන්න. ඉතින් බුදුරජාණන්සේගේ කාලසටහන නිසා මානව ඉස්සල්ල වතාවට කාලය මැනේජ් කරන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි සරුවත් අපට කියන්නේ. ඉතින් මේකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. නිකිපතා අභ්‍යාසයට වැටෙන්න ඕනේ. එතකන් කවදාහකවත් අත්දැකීම එකතුවකට යන්න එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්නේ ඒක නිසා Tamange දියුණු නැති ඉන්ද්‍රිය දියුණු කරගන්න නම් සත්‍ය සද්ධාය කිරියාවේ සම්පාදේති සක්කච්ඡ කිරියාවේ සම්පාදේති සාතච්ඡ කිරියාවේ සම්පාදේති කියලා කියන කරදේ සද්ධාවෙන් කරන්න. ලෝකයට කියා පාණ්ඩවක්වත් නිදහස කරන හොයන්නත් නෙමෙයි. සක්කච්ඡ කිරියාවේ සම්පාදේති ඒකට හොඳට ආදර ගෞරවයෙන් නෙමෙයි ඉඳලා කරන්න. කරන වෙලාවේ දෝතිම්ම කරන්න වං අදින් කරන්න එපා. කරනවා නම් කරන්න දෝතිම්. සාතච්ච ක්‍රියාවේ සම්පාදිතී සතතබ්භ්‍යාසටයක්. දිනචරියාවට මේක දාගන්න. දාගත්තට පස්සේ තමයි ඒක වෙන්න හදාගන්නේ. එහෙම නැත්නම් අපි ඒක පාරට රෑ දවල් නිදිමරාගෙන කරනවා. ඊට පස්සේ මාස ගානකට මතක නැහැ. මෙහෙම දෙයක් කරාද කියලා. එතකොට ලැබෙන ආනිසංශය ගුණවකට යන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. අහ කියන්නේ නැහැ. ගුණයක් නැහැ. එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්නේ නැහැ. ඉතින් මේකත් මේ ඇබ්බැහි එක ස්වභාවයක් තියෙනවා. අපි නරක ඇබ්බැහියකට යනකොට ඒක න ඇඟට නොදැනි ගිහිල්ලා අන්තිමට යාට දරා ගන්න බැරි විදියට ඇබ්බැහිය පුද්ගලයා මත් කරනා වගේ විද්‍යාරම්භ කරන එකනත් මනුස්ස ධර්ම ඉක්මවලා උත්තර මනුස්ස ධර්ම වලට යනකොට යාට හිතා ගන්න බෑ මට මුලදී මෙහෙම ප්‍රභාවයක් ශක්තියක් තිබුණාද කියලා. කරගෙන කරගෙන යනකොට තමයි ඒක එන්න පටන් ගන්න. එතකොට අපි පුදුම සතුටක් ඇති කර ගන්නවා මේ ශාසනයක් නොතිබුණා නම් අපි අපි ගැන පිළිබඳව ලොකු අව탁සීරුවකට වැටෙනවා. විද්‍යාරම්භ කරන එකන මේ වයසයි කියලා හෝ බඩගිනියි කියලා හෝ ගමනක් ගිහිල්ලා විලයි කියලා හෝ නෑ එන හැම අවස්ථාවම ප්‍රයෝජන ගන්නවා. ඒක නිසා මේ වගේ පිරිසක් දිහා බලනකොට මේ පිරිස් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය යම් මට්ටමකට ආර්ථික තලයකට ඇවිල්ලා ඉන්නවා. යම් මට්ටමක සමාජ තලයකට ඇවිල්ලා ඉන්නවා. යම් මට්ටමක දේශපාලන වශයෙන් තමන්ගේ ජීවිතය සකස් කරගෙන ඉන්නවා. ඉතින් ඒකටලන කියන්න පුළුවන් ඕගොල්ලන්ගේ භෞතික ජීවිතය මේ විදිහට සකස් කරගන්න පුළුවන් නම් ඒ වගේම මේ ආධ්‍යාත්මික ජීවිතය සඳහා සලකා බලන්න කවුරුත් කියනකම් ඉන්නත් එපා. කවුරුත් හදන සැලසුමකට වැඩ කරන්නත් එපා. අපි හදාගත්තේ මේ ආර්ථික දේශපාලන සමාජික මේ නිදහස තවදුරටත් මේකටම කඹරන්න නෙවෙයි. අපි අපේ අත්ත කුසලයේ පින්ත අත්ත සිද්ධිය පිණිස යොදා ගන්න ඕනේ. ඉතින් වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ අර ආමිෂය සඳහා යොදපු වීර්ය මේ නිර්ආමිෂ දෙයකට යොදවන එක විතරයි කියන්නේ. ඒ වෙනත අලුතෙන් පටන් ගන්න දෙයක් නැහැ. ඉතින් මේ කුසීත වස්තු සහ විද්‍යාරම්භ වස්තු කතාවට සම්බන්ධ කරලා තමයි කියන්නේ අරඹන ලද විරිය ඇති කෙනාට විතරයි සතිය දිගට පාත්තගෙන යන්න පුළුවන්. ඒ දෙක අතර හුඟක් වෙලාවට ඉන්ද්‍රිය ධර්ම කතා කරනවා ශද්ධහ විරිය සති විරිය සති එකට යන්නේ. බල ධර්ම වලත් එහෙමයි. මෙතනත් කතා කරනවා. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගෙත් පේනවා. සම්මා වායාම සම්මා සති. මේ වෑයම සහ සති දෙක සති අතර සම්බන්ධයක් තියෙනවා. ඒ තියෙන දේ පිළිබඳව මෙන්න මේ මත දෙකක් තියෙනවා. ඒ නිසා අපිට සමහර විටක පටලවෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද බටහිර ලෝකයේ උත්සාහ කරනවා එම වීරිය නොකර කෙටි ක්‍රම වලට යන්න. භාවනා ක්‍රම හොයනවා හොඳ ගුරුවරෙක් ගාවට ගිහිල්ලා හොඳ ගානක් ගෙවලා එක සමානයක් භාවනා කරලා සෝවාන් වෙන්න හොයනවා. quick enlightenment කියලා කෙටි ක්‍රම හොයනවා. මොකද හේතුව මේ වීර්ය කියන චෛතසිකයේ මුලින් මුලින් ගොඩක් ශක්තිය යොදන්න ඕනේ අපි වැඩේ පටන් ගන්නකොට මැදට යනකොට යොදන ශක්තිය අඩු වෙනවා අගට යනකොට ඒක ඉබේ තමයි සිද්ධ වෙන්නේ ඒක නිසා මේක මේ වීර්යයේ මට්ටම් තුනක් තියෙනවා ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියලා අවසානයේදී ඇත්තට අවශ්‍ය කාරණා සකස් වුණාට පස්සේ ඵලය ලැබෙනවා ඉතින් ඒ කැලේ විතරක් කියවපු කට්ටිය හිතාන ඉන්නවා මේ නිකන් ඉඳීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා. අපි මේ දේශනාවලත් ගාක් වෙලාවට කියනවා භාවනාවේදී දේවල් වෙන්න ඇරලා ඒ දෙස බලා සිටීමේ කලාවක් තමයි ඉගෙන ගන්න. නමුත් ඒකට හිත දාගන්න මේ අපේ අනවශ්‍ය නූපන්න කුසල් නොයිපද වීම සහ උපන්න කුසල් බැහැර කිරීමේ අනවරතෙන් සිදුවෙන ක්‍රියාවල් නතරකරන මුලින් විශාල වීර්යයක් ඕන. මොකද අපේ හිත දුවන්නේම අකුසලයටමයි. මිටිතරින් තමයි වතුර බැසලා යන්නේ. ඒක ඇත්තටම අපේ පුද්ගලික ලක්ෂණයක් නෙවෙයි. අපේ තියෙන මෝඩකම තමයි ඒක මගේ කරගන්න හදන එක. ඒක මනුස්ස හිතේ ඇති. භාවිත නැති මනස ඒක දුවන්නේම අකුසලයට. ඒක දන්නවනම් ඒක මේ මගේ දෝෂයක් නෙවෙයි මම පශ්චාත්තාප වෙනකොට තවත් අකුසල් වැඩි වෙනවා මේක මනුස්ස හිතේ හැටි ඒක තමයි දුක කියලා බුදුජානනාංශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඒක කවුරු හරි කරනකොට අපි කිව්වොත් මේ මනුස්සයා මෝඩකමට කරනවා මේ මනුස්සයා නුදුනොත්කමට කරනවා කියලා නෑ මේ මනුස්සකම තමයි ඒ වගේ මගෙන් සිදුවෙන වැරදි කරහරින්න නෙවෙයි මම මේ කියන්නේ මේ හිත පහවිත නැත්තම් කරන්නෙම වැරදිම තමයි අන්න ඒක දන්න ගතිය ඒක විශාල දාර්ශනික පැත්තෙන් ලොකු නිහතමානීකමක් වැරදි වෙනවා. නමුත් අවසානයේදී වෙන්නලා දෙනවා බුදුජානසී වැරදි උඹ හිතලා මතලා කරන දේවල් නෙවෙයි. මේ ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳී ඉන්නකොට නිකන් රැල්ලට වැටිච්චාම රැල්ලට අහු වෙනවනේ. ඒක ඒ කෙරේ ඒකක් තියෙන. ඒක නිසා මේක පුද්ගලික වැරද්දක් විදිහට බාර ගන්න එපා. හැබැයි ඒක අමතක කරන්නත් එපා. ඒ වෙනුවට මේ නූපන්න කුසල් නොහිපත වීම සහ උපන් අකුසල් බැහැර කිටි මේ කටයුත්තට අපි ගඟ දිගේ ඉහළට පීනන වැඩ පිළිවෙල පටන් ගන්නවා. ඒකට ගොඩක් ශක්තිය අවශ්‍යයි. වීර්යයක් අවශ්‍යයි. ඊට පස්සේ ඒක අල්ලගත්තට පස්සේ ඒ පැත්තට යන පිරිසක් හම්බ වෙනවා. ඒ කුරුල්ල පියාඹනකොට උන් ඒක හැඩයකට පීනන්නේ පියාඹන්නේ මාළුව පීනනකොටත් ඒක හැඩයකට පීනන්නේ බයිසිකල් කාර්යෝ රේස් පදිනකොටත් ඒ සයික්ලස්ලා එක රිද්දට යන්නේ. ඒ යනකොට ඒත් එක මුළු වාත දහරාවම ඇදිලා යන නිසා ඒකේ යන පිටිපස්සෙන් එන එකට නිකම්ම එන ගැම්ම අහුවෙනවා. කුරුළු පේනකොට යාමනකොට ඇරෝ හෙඩ් ෆෝමේෂන් එකට තමයි යන්නේ. මාළුව පේනකොටත් එහෙමයි. ඒ රැළට අහුණාට පස්සේ අර ගඟ දිගේ ඉහළට පේනන ගමනකුත් අහුවෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මම විතරක් නෙවෙයි මේ දුක බව තේරුම් අරගෙන ඒකට උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒ පිටසත් එක්ක ඉන්නකොට අපිට ක්‍රමසහවිද රාශියක් හම්බ වෙනවා. හිතට ලොකු ධෛර්යයක් එනවා. එතකොට අර අනිත් පැත්තට යන පිරිසක් අපායට යන පිරිසත් එක්ක ඉන්නවට වැඩිය ලොකු ලාභයක් හම්බ වෙනවා. එතින්දි සුළු ශක්ති වැය කිරීමකින් විශාල ලාභ ලැබෙන්න පටන් ගන්නවා. එතින්දි යෝගාවචරයට සතුට නැත්නම් භාවනා ජීවිතේ ප්‍රයෝජනෙ වැටෙන්න පටන් ගන්නවා. තව ඉස්සරහට යනකොට ඒක අනිමාර්නිකන ප්‍රයත්නයකින් තොරව එහෙම නැත්නම් ආයාසයකින් තොරව ඉබේටම යන්න පටන් අර ගන්න වෙලාවක එනවා. එතෙන්දී නම් අපිට කියන්න පුළුවන් බොහොම ඉක්මනට ප්‍රතිඵල දෙනවා. ශක්තිය වැය කරන්න ඕනේ සතිය එහෙම හොන්දටම උත්කෘෂ්ඨ මට්ටමට එනවායි කියලා. ඉතින් ඒක ඇල්ල විතරක් මුළු ප්‍රතිපදාවටම දාලා පටන් අරගත්තොත් අපි ආරම්භයේදීම කුසීත වෙනවා. මේ හදිසි ක්‍රම හොයන්න හදනවා කෙටි ක්‍රම හොයන්න හදනවා ඉතින් මේ කෙටි ක්‍රම හිවීමේ ක්‍රමය මේ නව තාක්ෂණයත් එක්ක හරියට දියුණු වෙන්න පටන් ගත්තා මම කියන්නේ ඒක දියුණුවක් කියන වචනේ මම පාවිච්චි කරාට මිනිස්සු කුසීත වෙන්න පටන් ගත්තා එදිනදා ජීවිතේ හැම වැඩකටම කිසිම විදියකට අතපය මහන්සි කරන්නේ නැහැ බොත්තමත් අදගල පමණින් ඒ සියල්ල ලැබෙන දේ මේ දිව්‍ය ලෝකෙටත් එහා කියලා හිතාගෙන ගත කරනකොට ඒ ආමිෂයේ සඳහා කරන වැඩේ නෙවෙයි මේ ආධ්‍යාත්මික සඳහා කරන වැඩදී කෙටි ඉක්මන් ක්‍රම හොයන්න පටන් අරගත්තා. අන්න එතකොට පේන්න පටන් ගන්නවා මේ සත් වීර්ය සහ සතිය අතර තියෙන මේ සම්බන්ධයට විශාල කර හානියක් සිද්ධ වෙනවා. ඒ දෙක සමාන්තරව යන්න ඕන. ඒ නිසා ආධුනික යෝගාවචරය සතිය වඩන්න පටන් අරගන්නකොට එයා මේ සියලු වැඩ බහා තබලා කවදා මේක මේ විදිහට කිව්වෙ. ඒතකොට මම හිතන තේරෙයි මේ වාඩි වෙලා මොනවත් නොකර සිද්ධ වෙන දේ බලාගෙන ඉන්න ඕන කියන එක තේරුම් ගන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙන්නේ. අපි ඉඳගෙන මොනවදෝ තටමනවා. අර්ග කරනවා මේක කරනවා නිකන් ඉන්න බෑ. ඉතින් ඒක විහිදෙන වැඩක් නෙමෙයි. නමුත් ඒක අවශ්‍ය කරන මේක පිළිබඳ දැනුමක් ඒ නිසා මේ පරියංක භාවනා ගැන මම මේ කතා කරන්නේ පරියංකේ සතිය පිහිටීම පිළිබඳව මේ දඟලන දැඟලිල්ල නතර කරන්න කොච්චර වීරියක් අවශ්‍යද? එදින්දා ජීවිතේ අපි පුදුමාකාර විදියට වයින් කරපු බොනික්ක වගේ රොබෝට්ස් වගේ ඒ දවස රවුම ගත කරනවා ඒ වෙනුවට අපිට දුන්නොත් විවේකයක් නතර වෙන්න කියලා ඔන්න අපිට එදාට තේරෙනවා අපේ ඉන්ද්‍රයන් කොච්චර අශික්ෂිතද කියලා. අපේ ඉන්ද්‍රයන් කොච්චර দমনය කරන්න බැරිද කියලා මේ ඉන්දිය සංවරයක් නැති ගතිය මුදුවට පේනවා මොනවත්ක්ම නොකර ඇත් දෙකත් වහලා පුළුවන් නම් ශබ්ද කරන්නෙත් නැතුව නැත්නම් ශබ්ද අහන්නෙත් නැතුව නැත්නම් නැත්නම්කට ගියයි කියමු. නාසය දිව ක්‍රියාවත් කරන්නේ. කයෙත් ඉබේ සිද්ධ වෙන හුස්ම දෙන පමණක් බලලා කය ක්‍රියාත්මක නොකරන්නත් හිතා ගන්න. ඒකල හිතෙන් හිතනවා වෙනකොට අර ඉබේ වැටෙන හුස්ම දිහා බලාන ඉන්නයි කියන එක මේ ලෝකේ තියෙන අමාරුම කාරණා. ඇහෙන් රූප නොබලා සිටීම, කනෙන් ශබ්ද නාහා සිටීම, දිවට රස නොබලා සිටීම, නාසයෙන් ගඳ සුවඳ නොබලා සිටීම, කයෙන් ඉබේ සිද්ධ වෙන දේ විතරක් බලන් ඉන්නවා කියන මේ කාරණාව මරණයට හපන්. අපිට බරපතල වැඩ දැච්චි සිතනුවක් හම්බුනා වගේ තමයි මේ වැඩ නතර කරන්නේ. මොකද ඒ තරම්ම දුවල දුවවලා දුවවිලා නටල පුරුදු කරලා තියෙනවා. ඒක නිසා මේ නතර කිරීම සඳහා අවශ්‍ය කරන වීරිය පිළිබඳව අපිට දැනගන්න පුළුවන් මේ භාවනා ක්‍රම තියේදීකට පෙළඹෙන්නේ 100ට දශම කීයක්ද කියලා. ඇයි අනික අය මේකට පෙළඹෙන්නේ නැත්තේ? මොකද ඒගොල්ලන්ට ඉඳුරම් පිනවීමේ තරම්ම බරපතල දෙයක්. ඒගොල්ලෝ හිතන එක ලොකු ජයග්‍රහණයක් කියලා. නමුත් ඒ වෙනුවට ඉංග්‍රම් පිනව නතර කිරීම සඳහා සවිඥානික විනිශ්චයක් ගන්න බැරිකම තියෙනවා. ඒ දැනට ඇමරිකාවේ මේ සතිය පිටුවට පස්සේ ස්නායු පද්ධති වැඩ කරන්නේ කොහොමද කියලා හොයන ඒ රිචඩ් ඩේවිඩ්සන් මහත්තයා ලියපු පොතක් තියෙනවා emotional life of your brain කියලා. එයා කියනවා මෙච්චර මේක නිකන් දෙද්දී මෙච්චර මේක සියලුම ලෝකේ තියෙන ප්‍රශ්නවලට උත්තර දෙද්දී කිසිම කරන්න බෑ කියලා අඩුපාඩුකුත් නැතුව තියෙද්දී මේකට පෙළඹෙන පිරිස මෙච්චර අඩු ඇයි කියන එක හිතා ගන්නවත් බෑ කියලා. ඒ සියලුම ප්‍රශ්නවලට උත්තරේ කායන මාර්ගයයි. සමහර එක දන්නවත්. සමහරුන්ට ඒක පේනවා ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ භාවනා කරන පිරිස වැඩි වෙනවායි කියලා. අවුරුදු 40ක් තුල මම දන්නවා මේ ශේෂ්ඨය මොකද්ද වෙන්නේ කියලා. ඒ තියෙද්දි මේකට පෙළඹෙන පිරිස දිහා බලපුවහම එයාට සාධාරණ සැකයක් ප්‍රකාශ කරනවා. ඒක අර ගිනාපු කර්ම ශක්තිය මැද එහෙම නැත්නම් මේ ජීවිතයේ අහන දකින දේවල් අනුව Tamange හිතේ ගන්න පුළුවන් අදිෂ්ඨාන ශක්තියක්ද කියලා. ඒක කොච්චර සංකීර්ණද කියනවනම් ඇයි එහෙම වෙන්න හේතුව කියලා රිසර්ච් එකක්වත් ඩිසයින් කරන්න මට බෑ කියලා එයා කියනවා. ඒ තරම්ම මේක උත්තරයක් වෙලා තියෙද්දි මිනිස්සු ඒක බල බල වටපිට යන හැටි. ඒ මොකද අර ඇබ්බැහිය. මේ දඟලලා දඟලලා දඟලලා හිටපු පුරුදු ඇබ්බැහිය තියෙද්දි අර හිත යමක් නොකර ඒ දෙස බලා ඉන්නවා කියන එක. ඉතින් අර මහා ශිව හාමුදුරන්ගේ කතාවේදී විස්තර කරලා දෙනවා. මේ මහා ශිව කියලා කියන්නේ බුදුහාමුදුරු ඉන්න කාලේ හිටපු ප්‍රසිද්ධ දැන් කාලේ කියන රාජකීය පඬිතු වගේ ලොකු හාමුදුරු කෙනෙක් දවසකට පන්ති 18ක් කරනවලු. හැම පන්තියෙම 500ක් විතර සෙනගලු. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ඒ ශාංශික වැඩේම ඒ කියලා දෙනවා. නමුත් මේ බුදුජානනාංශිකේ ඉච්ඡන නම්බුව ලැබිලා නැහැ. පස්සේ මේ ස්වාමීන් වහන්සේට හිතිලා තියෙනවා මම මේ කියලා දෙනවා ඉගෙන ගන්නවා මිසක භාවනා කරන්නේ මේ කියලා දීම සහ ඉගෙන ගැනීම හරීම රසවත් දෙයක් ජීවිතේ මැරුණත් නැතර කරන්න හිතෙන්නේ නිසා කවදද මම භාවනාවක් කරන්න කියලා. ඉතින් මේ ආම්රණ තේරෙන අඩු ඒ තමන් ඉන්න පිරිවෙනේ තමන් ඉන්න පිරිසෙන් කිසිම කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරන යනවට කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ මේ මෙච්චර මේ උසස් වටින ගුරුවරයෙක් ඉන්නවා එයා උදේ ඉඳලා හැන්ද වෙනකන් කියලා දෙන්න. ඉතින් ඒ නිසා මේ හම්සෝ කරලා තියෙන්නේ කාටවත් කියන්නේ නැතුව අරුණ නගින්න ඉස්සෙල්ලම කුටියෙන් පිට වෙලා තියෙන පාත්‍රේ කරේ දාගෙන මිනිස්සු නැගිටිනකොට ගව් ගානක් යන්න පුළුවන් විදියට. ඊට ඉස්සෙල්ලා ගව් 120ක් ඈතට ගියා. ගිය තැන අල්ල ගන්න බැරි වෙන්න. ගියාට පස්සේ හම්බුණාලු හාමුදුරුවෝ තිස්නමක් විතර භාවනා කරන භාවනා මධ්‍යස්ථාන. ඒ නිසා හරි සතුටක් ඇති වුණාලු. දැන් ඉතින් කෑ ගන්න සද්දයක්වත් නැහැනේ. දැන් වගේ SMS නැහැ, hotline නැහැ, ටෙලිෆෝන් නැහැ, මොකකින්වත් අල්ලන්න බෑනේ. ඊළඟ අත ලොකු හාමුදුරුවෝ කතා කරලා කිව්වලු මේ මට භාවනා කරන්න හිතෙනවායි කියලා. ඒ ලොකු හාමුදුරුවන්ටත් මට වෙන්නේ තියේ නුවණ තියනවා දකින්නකොටම කිව්වලු මේ අකාට භාවනා හරියන්නේ නැහැ. මොකද ප්‍රොෆෙසර් කෙනෙක්. ප්‍රොෆෙසර්ලට කොහොමඩක්වත් හරියන්නේ නැහැ. ඔක්කොම ඇබ්සන්ට් මයින්ඩඩ් කට්ටිය. කිසිම මයින්ඩ්ෆුල් නෑ. ඊට පස්සේ මෙයාව කියන්නත් බෑනේ. ඊට පස්සේ කිව්වලු අනේ කොච්චර දුර ඉඳලා ආවේ බොහොම හොඳයි හිතපේක හොඳයි බයි වෙලා තියෙන්නේ මෙහෙමයි මම දැන් වයසයිනේ ඒ නිසා මට ඌව දැන් මං කරන්නේ අර දෙවෙනි හාමුදුරුවෝ ගාවට යන්නේ ඒ හාමුදුරුවෝ සමහරලාට කමටහනක් දෙන්න ඉඩ තියෙනවායි කියලා හිමීට ෂිප් කරලා 29 වෙනි හාමුදුරුවෝ 29 වෙනි හාමුදුරුවෝ බැලුවලු ලොකු හාමුදුරුවෝ මොකද මෙයා මය ගාවට එව්වේ කියලා බලනකොට වචන දෙක කතා කරනකොට තේරෙනවා මනුස්සයා මාන්නක්කාරයි කියලා. ඊට පස්සේ කොල්ලෝ දේවනා යනවා මටත් කරගන්න බෑ ලොකු හමුදුර ඔක්කොම කට්ටිය මයිලකට යනවා මම යවන්නේ තුන්වෙනි හමුදුර ගාවට පොඩ්ඩක් ගිහලා පුළුවන් නම් තුන්වෙනි හමුදුර ගාවට යන්න කියලා. මම තුන්වෙනි හමුදුර ගාවට ගියාලු අරකමලු කතාව. 4 5 6 අන්තිමට 30 වෙනි හමුදුර ගාවට ගියා. 30 වෙනි හමුදුර ගැන අවුරුදු 7ක සාමනීරනවා. කැමති මේ මිදගෙනුන්ට අර ලොක් ඇවිල්ලා කතා කරලා කිව්වලු අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මට මේ ඔක්කොගෙම කිව්ව ඔබ වහන්සේ ළඟට ඉඳි මේ බල්ලා කිව්වලු මේ මගේ අත්ත අත්ත වගේ ඔයා කවදාවත් මං කියන දේ අහන්නේ නැහැ කොහොමද කරන්නේ ඒකට අඬලා ඉඳගත්තලු අඬලා මම මේ අතපල්ලේ වැටෙනකොට මට තේරුණා අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මට කල අනුකම්පා කරන්නේ මට තේරෙනවා මම මේ ගිය ගමනේ හැටියට කිසිම කෙනෙක්ගේ සත්පුරුෂයෙක්ගේ අනුකම්පාව මට ලැබෙන්නේ නැහැ කියලා මම ඔබ වහන්සේට වැඳලා ඉල්ලනවා වඳින්න බෑ මොකද මේ ආමුද වැඩිමල් මම ඇදිලි බැඳලා බැඳලා කියලා තියෙනවා මට සමා වෙන්නේ කියලා. තමා වෙලා උගන්වන්න කියලා. ඔබ වහන්සේ මට කිව්වොත් මේ මෙතන තියෙන මඩ වගුරට බහින්න කියලා මම ඔබ වහන්සේට මගේ අහිංසක පිළිබඳව මම බහිනවා මඩ වගුරට කියලා එතනම තිබිලා තියෙන මඩ වගුරක් පෙන්නලා දෙන්න පුළු පොඩි ආමකල හොඳයි බහින්න කිව්වලු. දැන් ධනක් බැසලු. ඉනක්ලට බැස්සලු. බැසල බැගලා දැන් කොට වෙනවයි කිය. දැන් කොට වෙලා එළියට එනකොට දැන් ඉතින් යම් ප්‍රමාණයකට මාන්නේ නතර වෙලානේ. ඊට පස්සේ කොළු කවදාවත් මම දන්නවා ඔය තියෙන ඔළුවත් එක්ක ඔය මාන්නෙත් එක මේ කරන්න බෑ. ඉතින් නැවත සැරයක් කිව්වොත් දැන් ඔබ හන්දට මම පෙන්නවා මම නැවතත් කියනවා ඔබ හන්ද කියන ඕඩෙම දෙයකට මම යටත් වෙනවා. මට තේරෙනවා මම උපේලා තියෙන්නේ මොකද්ද කියලා. මම උපේලා තියෙන්නේ sannivedana නැති කරගෙන තියෙන ලෝකයක් එක්ක. මං කියන දේ මේ මාන්නකාරකම නිසා මං කියන දේ යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ ශාන්ති කියලා කිව්වලු මම දැන් නිදර්ශනයක් කියනවා. ඒ නිදර්ශනය Tamanට වැටහෙන තාලෙට කියලා දෙන්නේ කිව්වලු. වැද්දෙක් දඩේ මේ යනකොට එයාට පේනවා හොඳ කල් තලගොයි. තලගොයි මස් තමයි සත්තුන්ගේ මස් වලින් හොඳම මස. ඒක කියනවා මස තියලා ඇඟට බැන්දොත් ඒ මත එහෙම ඇඟට අල්ලනවා කියලා. ඒ තරම් තලගොයි මස ගැන දඩයන් ලෝකේ කතාවල් තියෙනවා. මම පොඩ්ඩක් කරලා තිනවා. ඉතින් ඒ නිසා මෙයාට හිතන මේ තලගොයා මරා ගන්න ඕනේ කියලා. නමුත් තලගොයා පිටිපස්සේ ලොරන්ට යා ගිහලා උඹ අහකට රිංගනවා. මේ උඹයි හිල් හයක් තියෙනවා. ඉතින් මේ පොඩි හාමුදුරන ලොකු හාමුදුරන්ගේ මස්සද්දෙක් තලගොයේ පස්සේ පිටිපස්සේ ඉලවගෙන යනකොට තලගොයා හිල් හයක් තියෙන උඹහකට බහැපුවාම මස්සද්ද මොකද්ද කරන ක්‍රියාපටිපාටිය කියලා. මේ හාමුදුර උගත. යා කතා කරලා තියෙනවා හිල් පහක් වහන්න ඕනේ හොද්දටම හිර වෙන්න. ඒකල 6 වෙනි හිලෙන් දුම් ගහන්න ඕනේ. එතකොට ඇතුළට යනකොට ඉන් තලගොයාට දුම් වදිනකොට එයා වටපිට බලලා හැම හිලෙම පඩින්න හදනවා. එක හිලයි දුම් ගන්න හිල විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒකෙන් තමයි එළියට එන්නේ. එතකොට වැද්දා එතන බලන ඉන්නවා කැමැත්තක් කරගන්න පුළුවන්. එතකොට වැද්දා එළියට එන්නේ මේකෙන්. ඒ නිසා මේ හිල් පහක් වහලා එක හිලක් දිහා බලන එක තමයි වැද්දාගේ උපක්‍රමය. ඊට පස්සේ ගලෝ තමුන්නාසි පොඩ වාඩි වෙන්න මේ හිල් අය තමයි අත් දෙක නාසය කන දිව කය ඇත්ත එක වහගන්නයි කිව්වා. කණ්ඩ සද්ද නැහෙන තැනට යන්නේ කිව්වා. නාසයෙන් අද සෝත බලන්නත් එපා. දිවෙන් රස බලන්නත් එපා. කය හොල්ලන්නත් එපා. දැන් මේ තලගොයා නටන හැටි බලන්න ඇතුලේ. දුම් ගැහුවට පස්සේ තලගොයා වගේ ඇඟ ඇතුලේ වෙන පෙරලිය බලන්න. මේක දිහාම බලන ඉන්නේ. අද්දක අරින්න නැතුව කන් දෙකෙන් අහන්න නැතුව නාසය දිව කය නැතුව එදාට තමයි තේරෙන්නේ මෙහාට එළියට එන්න වෙන තැනක් නැහැ. තම මොනවත් කරන්න එපා. මේ සිද්ධ වෙන දේ දිහා බලනින්ද එදාට හිතා ගන්න පුළුවන් මනුස්ස හිත කියන්නේ මොකද්ද කියලා. ඒක තමයි අපි මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි දවස්වල උත්සාහ කරන්නේ. වාඩි වෙලා හුඹහක් වගේනේ වාඩි වෙච්චාම හැදේ. ඒ හුඹහේ තියෙන හිල් ටික තමයි ඇහ කන දිව නාසය කය. ඒව වහනවා කියලා කියන්නේ ඒ වගේ චේතනාපූර්වක මුකුත් කරන්න එපා. ඇස්තික වහගත්තට නොයෙක් දේවල් පේනවා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. කනට ඇහුවේ නැතුවට ඇහෙන දේවල් තියෙනවා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. නාසයෙන් ගඳ සුවඳ බැලුවේ නැතුවට සම මධ්‍යස්ථ තැනකට හිටපුවාම නාසය වැඩ. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. ජීවිත රස කෙල රස කොයි වෙලාවෙද දැන ඒක නෙවෙයි මේ කතා කරන්නේ. ඉඳගත්තාම කයට ඉඳගෙන ඉන්න බව දැනනවා. ඒක නෙවෙයි මම කතා කරන්නේ. ඒක එකක්වත් අභිරමණය කරන්න එපා. ඒක කෙලෙස් උපදින දේවල් නෙවෙයි. රූප බලන් එපා. ශබ්ද අහන් එපා. ගන්ධ රස පහස විඳින්න එපා. සිද්ධ වෙන දේදී බලන්න කියලා. ඒක තමයි අපිට තියෙන අමාරුම දේ. ඒ ඒකටත් කියත හැකි නිකන් ඉන්න එක තමයි කියලා. නමුත් නිකන් ඉඳිල්ලක් නෙවෙයි මෙතන තියෙන්නේ. අච්චර අර වේගෙන් දුවන යන්ත්‍ර පහක් වගේ කොහොමද මේක නතර කරන්නේ කියලා. ඉතින් ඒදී අපි මේ එදිනදා ජීවිතය ගත කරනකොට මේ පහ කලබන හැටි මේ පහ පොළඹවන හැටි මේ පහ උද්දීපනය කරන හැටිත් එක බලනකොට ඒකේ අනිත් පැත්තට යෑම අපි කියනවා ගඟ දිගේ ඉහළට පීනීමක් කියලා. ඉතින් සරුවචනාංශෙත් එක්කත් කතා කරලා තියෙනවා ඒ බමුණෙක් ඇවිල්ලා එයා කියලා තියෙනවා මේ මගේ ගුරුන්නාංශේ බමුණගේ ගුරුන්නාංශේ මම උපස්ථායකෙක් වටින් ගොඩාක් ළඟ ඉන්නවා බොහෝම හොඳට යාගෙන දන්නවා මම එයත් එක්ක ගමනක් යනකොට මගේ ගුරුනාන්සිට විවේක ඕන වුණා ඊට පස්සේ පාරයින මම ආසනයක් හදලා දුන්නා ඉතින් ආසනේ ළඟ වාඩි වෙලා ඉන්න වෙලාව යා වාඩි වෙලා ඉඳන්දී මම ළඟ හිටියා එතනින් විශාල ගල්පන්තියක් ගියා හරක් බැඳපු කරත්ත පන්තියක් 500ක් නැගිටිනකොට ඒ ගිහිල්ල ඉවරනකොට මුළු ඇඟම දුමුරු පාට වුණාලු දූවිලි වහලා ඉතින් ගුරුනාන්සේ භාවනාව නැගිටලා ඇහුවලු මේ මොකද මම මේ ඇඳුම් ඔක්කොම දුඹුරු පාට වෙලා තියෙන්නේ කියලා. ඇස කෝලයා කිව්වලු මෙතනින් ගල් 500ක් ගියා හුන්නේ නැද්ද? ඊට පස්සේ කිව්ලු මට මොනම දෙයක්වත් ඇහුන්නේ නැහැ. මං හිතුවේ බොහොම ගැඹුරු භාවනාවක මේ දූවිලි මෙච්චර ඇවිස්සලා තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රවෘත්තිය කෙනල ਸਰවචන්නාංශයට මතක් කරලා කිව්වා මේ නිසා මම මගේ ගුරුනාංශ පිළිබඳ ලොකු ගෞරවයක් ඉන්නවා. එයා මේ තරම්ම ලෝකේ කැළඹිලා තියෙද්දි නිශ්චලව ඉන්න පුළුවන් කියලා බුදුරජාණන් කියනවා හොඳයි ඒක හොඳයි. කියලා කියනවා උඹේ ගුරුන්නාන්සේට මෙහෙම මොනක්වත් නොකර පැය වරු දවස් කීයක් ඉන්න පුළුවන්ද? ඉතින් බුදුජානනාංශය යනවා හත් දවසක් ඉන්න පුළුවන්ද බෑ. හය දවසක්, පස් දවසක්, හතර දවසක්, තුන් දවසක්, දෙදොහක්, එක දවසක් වරු භාගයක් බෑ. පැයක් විතර ඉන්න පුළුවන්. ඒතර බුදු ඥානසේ සඳහන් කරලා තිනවා ඒත් එක බලනකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දවස් 7ක් මොනම දෙයක්වත් නොකර එක තැනක ඉන්න ඒක තමයි මන ඒක තමයි දක්ෂකම කියලා කියන්නේ. දැන් දෙකිනා මට නිරෝධ සමාප්තියට සමවැදුනොත් දවස් 7ක් මොනම දෙයක්වත් නොකර ඉන්න පුළුවන්. ඒ නිසා ඔතන තියෙනත් එක බලනකොට දවස් 7 ඉන්නවා කියන එක කොච්චර වීරක්‍රියාවක්ද කියලා. ඒකල බුදුජානන්සේ කියනවා මම දවසක් ගමනක් යනකොට කුකුරුණියා ගෝයන් කපලා මම පිටුරු මඬුවකට ගිහිල්ලා භාවනා කරා. භාවනා කළ නැගිටිනකොට මුළු එකෙච්චාය වරලා සෙනඟ පිළිලා වෙන්න කලගෝසාවක්. පස්සේ ඒ පිටුරු මඬුව ඉස්සරහා එහාට සක්මන් කරනකොට මේසු පුදුම විදිහට කැලන බිලා කුබරට එක දෙවි ඉතින් ඊළඳාරි කරා තලැවලු මොකද මේ කියලා ඊට පස්සේ කිව්වලු එන්න මුර්ග සම්වැස්සක් වැස්සා එන ගැව්වා. නියොන් සහෝදරයෝ දෙන්නෙකුට හින වැදුනා. හරක් බාන් දෙකම මැරලා ගියා. දැන් මේ මුළු ගවම කැළඹිලා මේකට ඇවිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ අවුල පුදුරු යනසීගෙන් <clears throat> ඔබතුමා කොයි දීටි කියලා මං හිතියේ මේ පිදුරු පැලේ තමයි කියලා. නිින්ද ගිහිල්ලා දීටි කියලා අවුල. නෑ. අවදියෙන් හිටියේ. හැබැයි මේ කිසිම වැස්සක් වැස්සා හෙන ගැහුවා. දහවදරෝ දෙන්නෙක් මැරුණා මොනම දෙයක්වත් මට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ තරමටම ලෝකයේ තියෙද්දී අනින්ද්‍රිය ප්‍රතිබද්ධව විඥානේ පාත්තන්න පුළුවන්. ඉතින් අපිට වෙලා තියෙන එහෙම දෙයක් වෙච්චාම කෑකොස්සන් ගහන්නට උගන්ලා තියෙන්නේ. එහෙම කෑකොස්සන් ගැහුවේ නැත්තම් නඩු. එහෙම කරදරයක් වෙච්චලාක දැකලා කරබන් හිටියොත් නඩු. ඉතින් බුදුජානනාංශයේ මේ උගන්වන මේ ක්‍රමයේ හැටියට මේක නිකන් ඇඳිල්ලක් වගේ තමයි පේන්නේ. යමක් නොකර නිකන් ඇඳිල්ලක් වගේ පේ නමුත් කරන්න උත්සාහ කරන බෑන්ඩ අපේ ඥානයක් ඥානයක් පාසා සෛලයක් සෛලයක් පාසා හිතවිල්ලක් හිතවිල්ලක් පාසා අපිව කලබරෝ ඒක දැනගෙන මගේ පෞරුෂත්වය කියන්නේ මගේ වීරිය කියලා කියන්නේ මගේ වීරත්වය කියලා කියන්නේ ඒක දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ඒක ඇහුණට නැහැ වුණා වගේ ඉන්න පුළුවන්. ඒක දැනුණට නොදැනුණා වගේ ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් මලමිණියක් වගේ ඉන්න පුළුවන් නම් මෙන්න මේක විස්තර කරලා දෙනකොට වීරිය සහ සති අතර තියෙන අමතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි සම්බන්ධයේ වැදගත්ම දේ මේ සම්බන්ධව තියෙන මේ දර්ශනය. නැත්නම් සම්මා දිට්ඨිය. අපි පෞල් කන ජීවිතයක එහෙම නැත්නම් පෘථග්ජන ජීවිතයක් ගත කරනකොට අපි කොච්චරක් දෙයක් දැකලා කලබල වෙනවා. ඒ වෙනුවට කලබල නොවීමේ හැකියාව දක ගන්න පුළුවන් ක්‍රමයක් එක බලනකොට කියනවා කලබල වෙන ගතිය සුනඛාවලෝකනේ කියනවා කලබල නොවන ගතියද කියනවා සිංහාවලෝකනේ කියනවා. සුනඛාවලෝකනේ කියන්නේ බල්ලගේ වැඩේ. සිංහාවලෝකනේ කියලා කියන්නේ සිංහගේ වැඩේ. බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලා ඒ ගල දිගේ දුර කියලා ගලහපනවා. ගොරෝ ගොරෝ ගලහපනවා. සිංහෙකුට ගලක් ගැහුවොත් ඌ එමෙහෙට බලනවා ගල වැටිච්ච තැන නෙවෙයි ගල ආපු තැන බලනවා. එයා ඉවර කෙරුවට පස්සේ ආයෙ ගල් ගහලා ඉවරයි. මේ දෙක අතර වෙනස තමයි මේ සතිය සහ වීර්ය අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් අපි පුරුදු වෙලා තියෙන බල්ලෙකුට වගේ තමයි අපිට ගලක් ගහන්න ඉස්සලා අපි කලබල වෙනවා. කලබල අහලා පහින් නැත් කලබල කරගන්න. ඒකට අර ගල ගහපු ආංශාගේ වෙන්න තියෙන ඔක්කොම සිද්ධිය වෙලා ඉවරයි. ඒ වෙනුවට මේ කොහෙන්ද මේ ගල එන්නේ කියලා බලන්න නම් ගහපදන පැත්තක දාලා මුලට හැරිලා බලන්න සිංහාවලෝකනයක් කරන්න කොච්චර අමාරුද අපි මේ කියන ශිෂ්ටාචාරය නිසා අපි මේ දැන් හදාගෙන තියෙන ක්‍රමේ නිසා නමුත් බුදුරජාණන්සේ කියන්නේ බල කොච්චර යාති පුරුදු කරත් අරක උප්පත්ති ජම්ම දායාදයක් අපිට තියෙනවා නොසලී සිටීමේ හැකියාවක් තියෙනවා අපි දන්නවා තල් ගහක් යට බුදිය ගත්ත හාවා. බෙලි ගහක් යට බුදිය ගත්ත හාවා. වැටිච්ච තල්ලත්තක් උඩට බෙලි ගෙඩිය වැටිච්චාම ඒක උඩ ගිහිල්ලා වැටිච්චාම උගේ මොළයට මතක් වුණේ අහස කඩා වැටෙනවා කියලා. ඉති උදුවන්න ගන්න. ඉතින් දුවනකොට හාව ටිකයි මේ මිනිහ ටිකයි. හාව අහිංසක මිනිස්සුන්නේ දුවන්නේ දේශපාලන වාසියක් ගන්න නෙමෙයිනේ. ඉතින් උන් අනුන් එනවා පිටිපස්සේ. නිමින්නත් වෙනවා. ඒක උඩින් ඊට ඇයත් වෙනවා. ඊට පස්සේ හැම සතෙක්ම ඇවිල්ලා අන්තිමට අලිය බව කැලිය කඩාගෙන දුවනවා. ආනකොට මොකද කියන්නේ මේ අහස කඩා වැටෙනවා බේරෙන්න දුවනවා. සිංහයා නැත කරලා අහන කොහෙද බලව දුවන්නේ කියන්නේ. එකෙකුට ඔක්ක සිංහයාට උත්තර දෙන්නවත් හදිසියක් නැහැ. රාලහාමි බල කතා කරගෙන ඉන්න විදියක් නැහැ. මේ අහස කඩා වැටෙනවා. තෝ දැක්කද? නෑ මන් නම් දැක්කේ නෑ. මට මේ මීහරකා කිව්වා. ආ ඌ ගනලා අහන තෝ තෝ දැක්ක නෑ. මට ගෝණ කිව්වා. ගෝණ කතා කළා නෝ ඒකට මොහා කිව්වා. ඉතින් අල්ලට වන්න හා බබේ ඌලනවා. ඊට පස්සේ තෝ දැකදේ එහෙමයි හාමුදුරනේ කොහෙද අන්න අර දිශාවේ පැත්තවත් බලන්න බෑ. හීන් දඩි දානවා. යන යන්නේ ඉස්සරහට කියලා කියාට පස්සේ දැන් එමෙහිට එමෙහිට එමෙහිට මෙහෙට දැන් අර කට්ටියත් එක්ක යනවා. ගිහිල්ලා බැලුවට පස්සේ කෝ අහත කඩ වැටලා. අද තියෙන ජනමාධ්‍ය ඔච්චරයිනේ. අද ජනමාධ්‍යයෙන් ගෑණියෙක් පිරිමේක් කරන්නත් පුළුවන්. ආණ්ඩු පෙරලන්න පුළුවන්. ඕඩම ජඩ වැඩක් කරතයි. මොකද අපි කිසිම කන කම දෙයියාවක් නැහැ අහපු දෙ gediy පිටින් කරනවා. ඒව කැළඹෙන ලෝකයක කලමන ලෝකයක තමන්ට නොසලී සිටීමේ හැකියාව උත්සාහ කරන්න හෝ වීරකම තිබිලා බෑ වීරත්වයේ කියන එක තියෙනවා. ඒ වීරත්වය ඕන කරලා තියෙන්නේ මේ ගඳු කඳු පෙරලන්න ගස් පෙරලන්න නෙවෙයි. හෙල්ලෙන්නේ නැතුව ඒක තැනක නිකන් ඉන්න. ඕනේ කෙනෙකුට අභියෝග කරන්න බෑ. එයා උඩට නැතුම්, පාතරට නැතුම්, වට්ටක් කර නැතුම්, කසුරු කසුරු නැතුම් ඔක්කොම දන්නවා ඇති. හෙල්ලෙන්නේ නැතුව පොඩ්ඩක් ඉඳගෙන ඉන්න බලන්න කියන්න බෑනේ. ඉවරයි. කාටවත් බෑ. බුදුජානනාංශයේ පෙන්වන්න තියෙන ඔක්කොම ඉර්ධ ප්‍රාතිහාර පාණ්ඩත් පුළුවන් නතර වෙන්නත් පුළුවන්. ඒ නිසා සතිය පිහිටුවා ගැනීම සඳහා මේ යන්ත්‍රය පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරන එක. ඒ බුදුන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඉලෙක්ට්‍රික් ජෙනරේටරයක් කරගෙන බලන්නයි කියලා. ඒක එක පැත්තක පෙට්‍රල් හරි ඩීසල් හරි එන්ජින් එකක් තියෙනවා ඒක 1500ක වේගයෙන් කරකිනවා. එහා පැත්තේ ඩයිනමෝ එක තියෙනවා. ඉතින් මේක වැඩ කරද්දි පරීක්ෂා කරන්න බෑනේ. ඒක වැඩ නතර කරන්න ඕනේ පරීක්ෂා කරන්න නැත්නම් කරට එක වදිනවා. එනිසා මේ මෙතන තියෙනවා තල්ලු කරන පැත්තක් තියෙනවා වැඩ කරන පැත්තක් තියෙනවා. මේක මේ මේ විදුලිය ප්‍රභාවය උපදින හැටි දකින්ද මේක නතර කරන්න එපායි. අපිට බැරි ඒකනේ. අපිට මේ යන වේගය නිකන් හරියට කන්දක් පල්ලේ පෙරලිගෙන එන ගලක් වගේ මොන්නේ જાතිකව නතර කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි මානවය විසින් ඇති කරපු මේ ජවය එක පුද්ගලයෙක් විසින් නැත කරන්න හදනවා වගේ තමයි මේක පේන්නේ. මුළු මානවයම කෙරුවේ අනවශ්‍ය වේගයක් ඇති කරගත්තා. අපි ඔය ටෙන්ෂන් කියලා කියනවා, ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියනවා, පැනික් කියලා කියනවා ඔක්කොම වෙලා තියෙන්නේ අනවශ්‍ය වේගයක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා උපදින උපදින දරුවා උපදින්නේ ඒ කාලකන්ණි ලෝකෙට. ඒ මොකද ඒ දරුවා හිතනවා මේක තමයි සාමාන්‍ය දෙය කියලා. ඉතින් ඒ දරුවට වෙන දෙයක් පෙන්වන්න කෙනෙකුත් නැහනේ. ඊට පස්සේ ඒ දරුවා ඒ දරුවගේ දරුවට පෙන්වන්නේ තොච්චරම තමයි. දැන් අපේ પરම්පරාවේ පොඩි වාසියක් තියෙනවා. අපි අපේ අම්මලා තාත්තලා අත්තලා පුත්තලා දැකලා තියෙනවා. උන්දලා කොච්චර ලස්සනට තැම්පත් ජීවිතයක් ගත කරාද කියලා. ඒ වගේම දීර්ඝායුෂ වුණාද කියලා. ඒ වගේම පරිසරය දූෂණය කරේ නැද්ද කියලා. ඒ වගේම මිනිස්සුත් එක්ක සුවදකමක් තියාගෙන හිටියද කියලා. අපි මේ ආර්ථික දේශපාලන වශයෙන් නම් උන්දලට වැඩි ඉස්සරහින් තමයි ඉන්නේ. හැබැයි වලිගේ හපාගෙන ඉන්නේ. ඉතින් කියනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා ඉතින් කියනවා වලිගේ ගසා දාලා. හපන්න නැතුව හිටපන්. වලිගු රින්ද ගත්තාම කොන රිදෙනවනේ. නැන්ද වලිගේ හපා ගත්තාම රිදෙනවනේ. ඒක හපන්න නැතුව හිටපන්. මොන විදියෙන්වත් බෑ ඒක උරුමේ අප්පා මේ සෙනගත් එක්ක ඉන්නකොට වලිගේ අයියෙන් හපාගෙන ඉන්න ඕනේ කියලා ඉතින් හපාගෙන ඉන්නවා. ඉතින් සෝරි කියලා හිතෙනවා. මොනව කරන්නේ? ඉතින් ඒ වීර්යයයි මේක නැවතිල්ලේ slowly mindfully silently කරනකොට සතිය පිටවන තියෙන වාසිය ගත්තාම පුදුමාකාර වෙනම තියටර් එකට ගන්න ඕන කෙනා මේ වේගය පොඩ්ඩක් නතර කරන්න. ඒක තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. ඒවට තමයි අරණ්‍ය සේනාසනය කියලා කියන්නේ. ඒක මේ මනුස්සයා මේ තියටර් එකට ගන්න ඕන. අරණ්‍ය ඩිසින්ෆෙක්ට් කරලා දවස් ගාණක් යන්න ඕනේ මේක පොඩ්ඩක් නතර කරලා නතර වුණාට පස්සේ අවධානය දෙගුණ කරන්න ඕන. නතර කරනකොට බලාන ඉන්න එක නතර කරනව නෙවෙයි. නතර කරන වැඩේ වේගය අඩු වෙනකොට නැත්නම් ඉන්ද්‍රිය සංවර වෙනකොට අවධානය වෙනදට වඩා අප්‍රමාද උත්සන්න ආසන්න කළ බැලුවොත් තේරෙන පටන් අර ගන්නවා මේ සතිය කියන චෛතසිකය උපයන්න නෙවෙයි තියෙන්නේ ඒකට මුල් තැන දීම විතරයි තියෙන්නේ. ඒක නිසා නායන් ධම්මෝ මුට්ටසතිස උපත්ථිත සතිස්ස සතිස්ස සතිස්සයම් බික්කවේ උපත්ථිත සතිස්සයම් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටසතිස කියලා තියෙනවා. එළඹ සිටි සිහි ඇති කෙනාටයි ධර්මයේ තියෙන්නේ ධර්මයේ මුලා සතිය මුලා වෙච්ච කෙනාට නෙවෙයි. ඒ නිසා සතිය නැති කතාවක් නෙවෙයි මේක තියෙන්නේ. උපත්යේ ඉඳලම සතිය තියෙනවා. අපි කවදාකවත් අපේ ජීවිතයේ සාර්ථකත්වයට සතිය ඉස්සරහින් තියලා නැහැ. අපි ඉස්සරහින් තියලා තියෙන අනිකුත් নানা ආකාර චෛතසික. ඉතින් මේ චෛතසික පිළිබඳව පොතේ තියෙන කරුණු යම් ප්‍රමාණයකට හදාරපු ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා විශේෂයෙන්ම අපි සද්ධා වීරිය සමාධි ප්‍රඥා වගේ චෛතසික ආගමනුකූල එකන ඉදිරියෙන් තියා ගන්නවා. ඒ හරි විචිත්‍ර චෛතසික නැත්නම් විචිත්‍ර පුරුෂත්ව කියලා කියනවා. ඒගොල්ල වැඩ පෙන්නන කට්ටිය. නැත්නම් සෝබනකාරයෝ. එනිසා සද්ධාව, වීර්ය, සමාධි, ප්‍රඥා චෛතසික වලට තමයි අපි මේ දඟලන්නේ. නමුත් කිසිම කෙනෙක් සද්ධාව වේවා, වීර්ය වේවා, සතිය වේවා, තමා ප්‍රඥා වේවා හදිස්සියකදී උදව් කරන්නේ අපට. හදිස්සියකදී අපි හරලා දාන. සතිය විතරක් එච්චර විචිත්‍ර පෞරුෂත්වයක් නෙවෙයි තියෙන්නේ බොහොම නිකන් උදාසීන ගතියක් තියෙන්නේ. ඇතුළට තමයි ಗುಣ බබලන්නේ. වැඩේ බාර දුන්නොත් එහෙම නැත්නම් නායකත්වයේ දුන්නොත් සතියට සතිය විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ අමලියකදී, කරදරයකදී, අරියාදුවකදී සතිය වහාම ඉදිරියට ඇවිල්ලා ඒ සතිය වඩපු එක්කනාට අරසාව දෙනවා. ඒ නිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා බුදුජානනාංශයේ කරන කතාවම හිතන උඹ දෙලේ දන්නවයි කියලා ඒක බුරුම භාෂාවේ ස්වාමීන් වහන්සේ ලෝගන්නේ ඔබ සති ධර්මයේ අරසා කරනවා නම් ධර්ම විශ්ව ඔබ අරසා කරාවි. සති ධර්මයෙන් තොර අනෙක් ධර්ම අරසා කරන එක නරකයි කියන්න බෑ. නමුත් ඒක කවදාකවත් අනතුරුකදී අබැග්ගකදී අමලයකදී උදව් කරන්නේ නැහැ. ඒක නිසා අපි මේ උපදවාගත යුතු දෙය කියලා සතිය උපදවන්න නෙවෙයි මේ කතා කරන්නේ. මේ සතිය පෙරමුණේ තබා ගන්න එක. ඒ පෙරමුණේ තබා ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන තැනක් අපි ගත්තොත් අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංකං පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා සතිය පෙරමුණේ තබ පරිමුඛේ තබාගෙන කියලා. ඉතින් මේකට අර්ථකතන දීමේදී තිබිච්ච කුසීත ගතිය නිසා සතිය පෙරමුණේ අභිමුඛයේ පරිමුඛං කියන එක මුඛයට උඩින් කියන එක තමයි අපිට අර්ථය දීලා තියෙන්නේ. පරිමුඛං කියලා කියන්නේ නාසිකාග්‍රසෝ උඩුතොලේ කියන එක තමයි අපිට අර්ථ දීලා තියෙන්නේ. ඒ කියන්නේ ආනාපානේ විතරමයි ඔය කතා කරන්නේ. ඒකට පිම්බීම හැකිලින් බැලුව සතිය මෙතන තියාන බෑනේ. සක්මන් කරනකොට සතිය මෙතන තියාන බෑනේ. ඒක නිසා අර්ථකතන දෙන ඥානපෝනික ස්වාමීන් කියනවා සතියේ පරිමුඛය කියලා කියන්නේ ඉදි නායකත්වයේ දීලා සතියට මුල් තැන දීලා කටයුතු කරන්න කියන එක. ඒක මේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරනකොට ලංකාවේ කියවෙන්නේ නැහැ. ඒකට අර වගේ අර්ථකථනයක් දෙනවා. මොකද කාලයක් අපි මේක යට ගිහිල්ලා අපි ළඟ. ඒ කොච්චර අර්ථකථන නොදුන්නත් එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල අර්ථකථන නැති වුණත් මේ ඊටාම පුංචි ළමයකට පුළුවන් නම් කියලා දෙන්න සතිය කියන්නේ මොකද්ද කියලා. ඒ දරුවා ඒක කෙරුවොත් ඒ දරුවට ඕනම කෙනෙකුට වැඩිය ඒක ආරස්සාවක් සලසනවා රක්ෂණයක් සලසනවා ධර්ම ආරක්ෂාවක් වෙනවා. නමුත් මේ කියලා දෙන්න ඉතින් දෙමාපියෝ දන්නේ නෑනේ. කිසිම දෙමාපියෝ මම දැකලා නෑ. ඒ විතරක් නෙවෙයි. දෙමාපියෝ නම් කමන්නේ නෑ. ආමුදුරු දන්නේත් නෑනේ. අපි ගිහිල්ලා ඇහුවොත් මොකද්ද සත්‍යපත්තහනේ කියලා හාමුදුරු දන්නෙත් නැහැ. ඉතින් කවදද මේක ගිලි උනේ? අපේ ස්වර්ණමය යුගයක් තිබුණා අනුරාධපුර පොළොන්නරු යුගයේ. අනුරාධපුර යුගයේ කිසිම හාමුදුරු කෙනෙකුට ඇඟිලි දික් කළා කියන්න බැරිලු. මුන්නාංශ ආර්යයන් වහන්සේ නමක් නෙවෙයි කියලා. හැම ස්වාමීන් වහන්සේ නමක්ම මාර්ගඵලවලටපත් වෙලා. පින්ඩපාති ලබා ගන්නකම් කැඳ ටික වන්දලා ඉන්න ආසන ශාලාවල් ගමක් ගමක් ගාන තිබුණා. ඒ කිසිම ආසන ශාලාවක් පෙන්නලා කියන්න බැරිලු මෙතන ඉඳගෙන රහත් වෙච්ච නැති ආසන ශාලාවක් තිබුණයි කියලා. ඒ තරම් වැඩ තිබිලා තියෙනවා. ඒ අවුරුදු 1000ක් විතර යනකම් බුද්ධ ශාසනයේ තිබිච්ච මේ සතිය පෙරමුණේ තබාන ගිය ගමනත් දැන් අද වෙනකොට මෙච්චර මේ අසත්‍යමත් වීමත් අතර මහ විශාල මේ මිසිං ලින්ක් එකක් තියෙනවා. අල්ලගන්න බැරි කැලලක් තියෙනවා. ඒ ලංකාවේ ඉතිහාසෙ විතරක් නෙමෙයි බුරුම ඉතිහාසෙ බැලුවත් තායිලන්ත ඉතිහාසෙ බැලුවත් පේන හැබැයි ප්‍රධාන වගකීම තේ ලංකාවේ. ලංකාවෙන් තමයි ඔක්කොටම බුද්ධ ශාසනය නැවත නැවත ගියේ. ඉතින් මේක බලනකොට පේනවා මේ සතිය බහා තබලා අනිකුත් මේ පූජා විදිසා දේවල් වලට එන්න විදේශ ආක්‍රමණ තුනක් අපට සිද්ධ වුණා. අපිට බැමිණිටියා සාය කරකොල සාය ආදි වශයෙන් විශාල වශයෙන් ලංකාවට මේ මිනිස් ජනගහනේ නැති වෙන මට්ටමකටකන් ස්වභාවික ව්‍යසන වෙලා තියෙනවා. අන්නේ නිසා අපි මේ බුද්ධාගම කියලා මේ රැකගෙන ආවට ඒකේ ඇතුළේ තිබුණ මේ ඕජාව ඒ රසවත් කොටස් කිලිහිලා තියෙනවා. අපි මෙතන ඇති ඒ නිදහසේ ලැබෙන්න ඉස්සෙල්ලා හිටපු කට්ටිය ඒ නිදහස ලැබෙනකොට ඒ කියන්නේ 2500ට කිට්ටු කරලා 1946ට 56 අතර මේ ඇතිවිලා තියෙන මා පුදුමාකාර ග්‍රහ යෝගයක් ඒකෙදි 1948 ඉඳලා 56 දක්වා කාලෙදී පුළුවන් තරම් උත්සාහ කළ තියෙනවා රජය මහ ජනතාව නැත්නම් ජන විඥාණය අර බුද්ධ ආගමේ තියෙන අඩුපාඩුක සකස් කරලා නිකන් මනමාලියක් සකස් කරනවා වගේ නාවලා සූසට පරිණි සකස් කරලා පූර්වට නගන දක්නට වගේ හදලා තියෙනවා. නමුත් සතිය තිබිලා නැහැ. සතිය කියන සතිපට්ඨානය කියන එක භාවනා තිබිලා නැහැ. 56 දී තමයි ඔය වෙච්චි নানা ප්‍රකාර පූජා විදි නැත්නම් උත්සව, ජාතික උත්සව පවතිද්දී මේ නැවත සතිපට්ඨානෙ ගෙනල්ලා පිහිටුවීමේ කටයුත්ත බුරුම රටින් මෙහෙට ආපු එක ඔය අතරමැද සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වුණාට පස්සේ මේක හරියට තේරුම් ගත්ත පඬිතකොල්ල ඒ අනවශ්‍ය පූජා විදි පැත්තක තියලා අවශ්‍ය කරන්නා වූ මේ සතිය පෙරමුටේ තබා ගැනීම කටයුත්ත පටන් ගන්න තියෙනවා. ඒකෙදී මුල් වෙලා තියෙන්නේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඒක පිළිබඳව Forest Monks of Sri Lanka කියන පොතේ පුදුමාකාර විදිහට කැරීට ලියලා පෙන්නලා තිනවා එදා දැන් අවුරුදු 60කට ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේලා දුරදිග බලලා මේ নানা ප්‍රකාර සෙල්ලම් নানা ප්‍රකාර පූජා ක්‍රම තියෙද්දී ඒක පොඩ්ඩක් පැත්තකට දාලා භික්ෂුන් වහන්සේලාට මේක උගන්වලා පුළුවන් තරම් මේ සතියේ ඉස්සරහට ගත්තොත් ඔය අතුරු පාරවල් වලට නොගිහින් කෙලින් යන්න පුළුවන් ඒ යෝධ වීරයවන්ත මේ වැඩපිළිවෙල දිහා බලනකොට යන්තමින් හරි එක පටන් අරගත්තා. පටන් අරගත්තට පස්සේ අද වෙනකොට දැන් අවුරුදු 50 ඇතුළත මේකේ දැයින සතුට වෙන්න පුළුවන් ප්‍රගතියක් තියෙනවා. මේ જાතියක් වශයෙන් කතා කරන්නේ. ඉතින් ඒ ගැම්ම, ඒ රැල්ල, ඒ ඒ එන නව ප්‍රවණතාවයේ තේරුම් අරගෙන Tamanට පුළුවන් නම් තීරුම් ගන්න. අපිටත් පුළුවන් බුද්ධ ආගම කියලා කරන්න. අපිටත් පුළුවන් සමාජ සේවාව කරන්න. අපිටත් පුළුවන් සෞඛ්‍ය සම්පන්න වෙන්න. අපිටත් පුළුවන් දර්ශන විද්‍යාව ඉගෙන ගන්න. නමුත් මේ කරන වෙලාවේදී කොහොමද මොකද්ද මේකේ මේ සීමාකාරී සාධකයේ ආසන්න කාරණාව කියලා බැලුවොත් මේ වීර්ය මේ කියන වීර්ය කියන්නේ තටමනම වීර්යම නෙවෙයි නමුත් මේකේ තියෙන කාරණා කාරණා තේරුම් අරගෙන මේ සතියට මුල් තැන දීමේ වීර්ය කියලා මේකට කියනවා සතියට අවශ්‍ය මුල් තැනදී මේ වීඩියෝ ගත්තොත් ලෝක ස්වභාවයත් ලංකාවේ ස්වභාවයත් ගත්තොත් මේ ලෝකයේ මේ සතිය පිළිබඳව අවබෝධයකින් කටයුතු කරද්දී ලංකාව නිඳ ගිහිල්ලා වගේ පේන. ලංකාවට කංගලාවට ඇහෙනා වගේ මට හිතෙනවා. මේ ලෝකේ තේරුම් ගන්න තියෙන පැහැදිලිවම මේකේ තියෙන වටිනාකම. තීරෝ ගැන හැම පැත්තෙම කතා කරනවා. කතා කරාට ඒක ලංකාවට කියලා බලනකොට ඈ මොකද්ද ඒ ඒ දර්ශනයේ මට විතර මේ දර්ශනය පේන කෙනෙක් ලෝකෙම නැහැ. ඒ වුණාට කිසියෙත්ම පශ්චාත්තාප වෙන එකක් නෙමෙයි. මෙච්චර මේ ලෝක සාහිත්‍ය කියනකොට මේ මිනිස්සු මේක ගැන මෙච්චර උනන්දු වෙලා කටයුතු කරද්දී අබෞද්ධ වෙලා බෞද්ධ රාජ්‍යයක් තියෙද්දී විශේෂයෙන්ම ඊට පස්සේ පරපීඩක ආගමක් ක්‍රියාත්මක වෙද්දී කියද්දී ලංකාවට ඒක කියලා දෙන්න ගියාට පස්සේ තියෙන කතාව බලනකොට මේ වීරිය සහ සතිය අතර තියෙන සම්බන්ධයේදී මෙතනදී යෝධ වීරියක් අවශ්‍ය කරනවා. ඒක මේ වීරත්වයක් අවශ්‍ය කරනවා මේක ඉදිරියට අරගෙන යන්න. මේක පුද්ගලික මට්ටමෙමුත් කියන්න පුළුවන් මේ වගේ ජන විඥානය තුලිමුත් කියන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම කියනවා නම් අපේ પરම්පරාව වාසනාවන්තයි. මොකද මේ මේ පෙරලි බලන්න පුළුවන් විකල්ප තියෙනවා අපට. නමුත් ඒ තියෙති උනත් මේ කාරණාව කිව්වොත් තේරුම් ගන්න මේ කාරණාව කිව්වොත් මේකේ තමයි තීර්ණාත්මක දේ මේකමයි සීමාකාරී සාධකය කියලා තේරුම් අරගන්නවා කියන එක උනොත් නොඋනොත් අතර පුදුම වෙනසක් තියෙනවා. ඒක නිසා ඒ සඳහා අවශ්‍ය කරන වීර්යය දිහා බැලුවොත් එහෙම නිකන් ඉන්නවා කියන එක පැත්තෙමුත් අපිට මේක විස්තර කරත හැකි යෝධ බල යෝධ වීර්ය යොදනවා කියන එක විස්තර කරන්න පුළුවන් නමුත් දෙකේම තියෙන්නේ ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක් අවශ්‍යයි මොකද මේ පිරිසකට මේ වගේ තැනකට එන්න පුංචි වීර්යකින් කරන්න බෑ දැන් ඇවිල්ලා ඉන්නේ නමුත් ඒකට හරි පාරට දාගන්න එපා. ගියර එක ඉස්සරහට දාගන්න එපා. ෆෝවර්ඩ් එකට දාන්න එපා. බෑක්වර්ඩ් දාන්න නැතුව රිවර්ස් එකට දාන්න නැතුව. දැම්මට පස්සේ සතිය තුල තියෙනවා ඊට පස්සේ වර්ධන කතාවක් තියෙනවා. තතියත් මට්ටම් 8කට දියුණු වෙනවා. එන්නේ එන්නේ අපි මේ තෙන්දි කතා කරන්නේ පුළුවන් තරම් මේ වීරියවන්තව අඩුගානේ සති මාත්‍රය ආරම්භක සතිය අල්ලලා දුන්නනම් ඒ සතිය තියෙනවා ගමනක් උපනයනය කරන ගතියක් ඕපනයික ගතියක් පුංචි දෙයකින් පටන් ගත්තාම ඒක ක්‍රමයෙන් පැතිරෙන පටන් ගන්නවා. ඒ කියන්නේ අර ඇබ්බැහියක් නරකට යනකොට හිතා ගන්න බැරි හානියක් කරනවා වගේ සතිය කාට හරි අඳුරලා දීලා ඒක නිචපතා කරනකොට පුදුමාකාර වර්ධනයකට එන්න පටන් ගන්නවා. ඒකේ මට මතකයි බුරුමේ ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න අවුරුද්දකට ඉස්සෙල්ලා බණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මට සාධාරණ දෙකක් තිනේ බණ ඇත්තටම ඉංග්‍රීසියට පරිවර්තනය වුණාද කියලා මේ සතිය වඩන්න වහන්සිලා මහන්සිලා ගිහිල්ලා කවදා හරි ඒක අල්ලගත්තට පස්සේ යම් ප්‍රමාණයකට දිනු වෙච්ච කෙනෙකුට සතියට හිත තිබ්බ ගමන් ඒක එක හුස්මයි දෙකයි තුනයි වහාම යනවා විවේක ස්ථානෙට පුදුමාකාර ගැම්මක් ගන්නවා මුල් දවස්වල painfully slow හරිම අමාරුයි හුස්මක් දෙකක් ගන්න අමාරුයි නමුත් දිගට කරගෙන යනකොට වාඩි වෙන ප්‍රමා විතරයි ඉඳපු ගමන් එකපාරටම අර ගැඹුරු සතියට යනවා ඒක සමහරුන්ට ප්‍රශ්නයක් මම මෙච්චර සටමලා ගත්ත එක දැන් කොහොමද මෙච්චර ඉක්මනට එන්නේ කියලා ඒ තරම්ම මේ සතියේ තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේ ඔය මේ වීනන්දුවේ උපමාවෙන් මේ විස්තර කරලා දෙනවා ඒ මොනවාද මේ යවසූක සූත්‍රයේ යවහල් එහෙම නැත්නම් අපේ ලංකාවේ තියෙන කලුහීනටි ඒකේ දිගට නණ්ඩුව තිබ්බා. මේ නණ්ඩුව කියලා කියන්නේ මේ වියටේ කරරට හයි වෙන පැත්තේ අනිත් පැත්තේ දිගට පුංචි ඉදි කට්ටක් වගේ එකක් තියෙනවා. බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා මේ යව හාල් හාල් නෙවෙයි යව කරල යව ඇට නැත්නම් මේ කලුවිනිට වගේ අරගෙන මෙහෙම අතට ඇල්ලලා මිරිකුවොත් අර නණ්ඩු ටික සීරම සුටු සුටු සුටු ගාලා පොඩි වෙලා යනවා. නමුත් සමහර විට එක නණ්ඩුවක් හරියට ඇලයින්මන්ට් එක හරියුනොත් සිවිය විදගෙන, හැම විදගෙන, මස් විදගෙන, ඇට විදගෙන, නහරත් විදගෙන ඇතුළට යන්න ඉඩ තියෙනවා. මිටි ඔක්කොම අහුණාට එකක් විදිනවා. ඒකේ එල්ලේ අහුණාට පස්සේ ඒ යවණණ්ඩුවට පුළුවන් ඇට දක්වම යන්න. අනිත් වගේ සතිය එල්ල වෙන්න ඕනේ. එල්ල වුණාට පස්සේ අර වීර්යයටත් මොකද්දෝ අලුත් පණක් දෙනවා. මනක් දීලා මේ සතිය සහ වීර්යයකට ආවට පස්සේ කියන්න තියෙන්නේ දල වශයෙන් මෙච්චරයි ඔය ගෑනු පිරිමකමවත් ඉතුරු වෙන්නේ නැහැ. manussකම එළියට එනවා. දැන් අපිට මේ ගෑණි වල කවදාකවත් හිතන්න බෑනේ මේක ඇතුලේ manussකමක් තියෙන කියලා ගෑණිමට හිතෙන්නේ. පිළිමුටත් හිතෙන්නේ නැහැ නේ මේකේ manussකම ගියා පිළිසිප්පේ පෞරුසත්වෙ පෙන්නට නටානේ. අයිතිවාසිකම් සදාහනලා කරනවා තරණ බෞද්ධ සංඝීය හදා ගන්නවා තරණ ක්‍රිස්තියානි සංඝම් හදා ගන්නවා ගෑනු පිරිමි වලට ෆයිට් කරනවානේ මේ දෙක එකතු වෙච්ච දවසේ ගෑනු පිරිමිකමත් නැහැ සුද්ධ manussකම ඉතුරු වෙනවා බුදුන්සේ සඳහන් කරනවා සංයෝග විయోగ පරියාය සූත්‍රයේ මේ ගෑනු පිරිමි දෙකොල්ල නටන නාඩගම ගෑනියා ඒ තමන්ගේ ගෑනු ලකුණු හතක් බුදු ජානසේ පෙන්වනවා ස්ත්‍රී කටහඬ, ස්ත්‍රී ආභරණ, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී ගමන් බිමන් ගොඩක් ලැහැති කර ගන්නවා. ඒ ඔක්කොගෙම පෙන්වන්නේ පුරුෂයෙක් පතන බව කියලා බුදුහාමුදුරු කියනවා. පුරුෂයාත් පුරුෂ කටහඬ, පුරුෂ ආකල්ප, පුරුෂ ශරීරය, පුරුෂ ආභරණ ඒ ඔක්කොගෙම කරන්නේ ගෑණියක් පතන බව තමයි. ඒ නිසා මේ පැතීමක් තියෙන තාක්කල් දෙන්නගේ සංයෝගයේමුත් ආස්වාදයක් තියෙන තාක්කල් කවදා මේක ගැලවෙයිද කියලා. ඔත් කොයි වෙලාවක හරි මේ සතියත් සමාධියත් එකතු වෙලා උද්‍යප්පේ ඥානයටපත් උනා නම් උද්‍යප්පේ ඥානේ නැහෙනි ගෑනු පිරිම ගම. ඔය අරමුණ ඔක්කොම ගෙවිලෙවල ඇති වෙන අර හිස්තැනට ගිහිලා ඉන්නකොට බලන්නේ ලැබෙන හිස්තැනේ තියනවාද කියලා ගෑනු පිරිම ගම. බලන්නේ හිස්තැනේ තියනවාද කියලා බාලමහලු ගතියක්. බලන්නේ හිස්තැනේ තියනවාද කියලා පොසත් දුප්පත් ගතියක් බලන්නේ හිතනේ තියනවාද කියලා ත්‍රිපිටක ධාරීද නැද්ද කියන ගතියක් බලන්නේ හිතනේ තියනවාද කියලා බෞද්ධ බෞද්ධ ගතියක් මොකක්වත්ම නැහැ ඉතින් අපි කවදද මේ මරිකම් මෝඩකම් තකතිරුකම් අතහැරලා මිනිස්සෙක් වෙන්නේ හිතනවාද පුළුවන් වෙයි කියලා මානවයිච වාසිකම් පිළිබඳ කොමිසමට මේක ඇති කරලා දෙන්න පුළුවන් කියලා කද්දාකවත් බෑ වීර්යයි සතියයි සමාධි වෙන්න ඕනේ ඒ දෙක ආවට පස්සේ තේරෙනවා මේ manussකම කියන එක කොයි වෙලාවක හරි කාට හරි මේ manussකම තේරෙනවා නම් බුදුහාමුදුර ළඟ ඉඳගෙන ඉන්නා වගේ තමයි. එතෙන් තමයි බුදු ජානන්සේ වැඩ ඉන්නේ. අපි මේ පංගු peeru හදාගෙන රණ්ඩු සරුවල් කරගෙන මේ කරන විකාරෙන් අපි කියන්න හැදුවට මේ මූලධර්ම වාදයක් ਸਰුවචනාසිට කිට් වෙන්න අමාරුයි. ਸਰුවචනාසිට කිට් වෙන්න නම් මේ වීරියයි සතියයි දෙක ඒකට කියනවා ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සම කිරීම කියලා. ඒ ඔක්කොම එක දිශාවට යන්න ඕනේ. ගියාට පස්සේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමට අපි බැහැගත්තට පස්සේ ඒ අත්දැකීම විචාර කරන්න බෑනේ කාටවත්. මම දැන් මෙතන ඉන්නවා කියන එක ගෙනේ ප්‍රත්‍යක්ෂණය කරාට පස්සේ ඉතින් කියන්න තියෙන්නේ ගෑනු කෙනෙක් උතන ගියත් ඔය අත්දැකීමයි. පිරිමි කෙනෙක් උතන ගියත් අත්දැකීමයි. අපරාධකාරයා උතන ගියත් ඔය අත්දැකීමයි. සාන්තෝරයා උතන ගියත් ඔය අත්දැකීමයි. බුදුරජාණන්සෝ උතන ගියත් ඔය අත්දැකීමයි. ඒ නිසා අපිට අවශ්‍ය නම් මේ මා විශාල 84000ක් ධර්මස්කන්ධය එහෙම නැත්නම් මේ කල්ප කෝටි ගණන් තියෙන කාලය නැත්නම් මේ දේශය එක චිත්තක්ෂණයකට ගණ්ඩ අපිට ඒක ගණ්ඩ පුළුවන් බව තේරුම් ගත්ත දවසේ නැත්නම් ඒක කාට හරි රන්කිරි කට ගාලා දුන්න දවසේ ඒ මිනිස්යාගේ ජීවිතය එතනින් තමයි පටන් ගන්න. එතකම්ම අපි කරන්නේ කුට්ටි කඩා ගන්න එකනේ. මේ මගේ කොටස වෙන් කර ගන්න හදන එකනේ අරූට ඉස්සලා මගේ කොටස ගෙට හදනවා. ඉතින් එතකොට ওই බීරිය සහ සතිය අතර කිසිම ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඒ දෙක සම්පූර්ණ දෙපැත්තකට ඇඟිලි පහ දික් කරපුවාම මේ ඇඟිලි පහේ ඇඟිලි දික් වෙලා තියෙන පස් දිශාවකට නෙවෙයි. මේක සද්ධාව කියලා කියනවා සුලංගිල්ලට වීර්ය කියලා කියන මේ ප්‍රඥාව කියලා කියනවා මාපටගිල්ලට වීර්ය කියලා කියනවා දබරගිල්ලට බෙදගිල්ලට කියලා කියනවා සමාධිය කියලා සතිය මැද පස්පලකරදී මේක ඔක්කොම එක තැනකට යොමු වෙච්චාම ඒකට කියනවා ඉන්ද්‍රිය සමානතාවය කියලා ඒක manussත්වයේ ඉක්මනෝ මේ නන්නත්තර වෙච්ච හිත දිශාගත කරනවා ඒ කියන්නේ අසමාහිත එහෙම නැත්නම් අවිජිත චෛතසික ටික දිශාගත වීම තමයි ඊගාට පුදුසංසය සඳහන් කරන සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මෙව ඇවිස්සුනොත් මේ ධර්ම ඔක්කොම එකිනෙකා කාක්ටා වැටෙනවා අපි මේ ධර්ම තේරුම් ගන්න වීර්ය සහ සතිය තේරුම් ගන්න ලයින් කරපු ගමන් යකඩ කෑල්ලකට කාන්දමක් අතුල්ලලා අතුල්ලලා යකඩ අංශු ටික දිශාගත කරපු ගමන් ඒක යකඩයක් කාන්දමක් වෙනවා ඒක ඊට පස්සේ ඇදෙන්නේ උතුරටම තමයි බරේ වෙනසක් වෙන්නේ පහට වෙනසක් වෙන්නේ හොයන්නත් බෑ. ඉතින් ඒකට ලස්සන උපමාවක් තියෙනවා මේ මේ කියලා ඉතින් බැනුම් අහනවා තමයි මම කරන්න දෙයක් ඇත්තේ නෑ. ඒ යකඩ කෑල්ලක් කරගෙන තව කාන්දමකින් මෙහෙම අතුල් අතුල්ල හිටියොත් අර යකඩ කෑල්ල ටික ටික අතුල්ලන අතුල්ලන වාරේ කාන්දම් වෙනවනේ. ඒක බිම දැම්මත් ආයේ කාන්දම් නැති වෙනවා. රත් කෙරුවොත් කාන්දම් ගතිය නැති වෙනවා. ඒ නිසා අපි ඒක කරගෙන යනකොට යකඩ හෙල්ලෙන්නේ නැතුව තියන්න ඕනේ. ලස්සනට ඒක වේගයක් දෙනවා. ඒක වේගෙට ක්‍රමයට කාන්දම අතුල්ලනවා. ඒක හොල්ලන්න පෙරලෙන්න ගියොත් ආයෙ නැති වෙනවනේ. ඒක තමයි අපිට මේ භාවනා ජීවිතේ ඉඳලා වෙන ජීවිතෙට ගියම නැති වෙනවා. මේට වෙඩි ලස්සන උපමාවක් තියෙනවා. අපි යකඩ කුඩු ටිකක් අරගෙන ටෙස්ට් ටියුබ් එකට දාලා යකඩ කුඩු ටිකක් අරගෙන වීදුරුන් ලයකට දාලා කාන්දමක් ඇතුළේ බොහෝම ඉක්මනට කාන්දම් වෙනවා. පොඩ්ඩක් හොල්ලපු ගමන් 100%ක්ම නැති වෙනවා. ඔය තමයි අවුල්කාරයින්ගේ හැටි. බොහොම ඉක්මනට කාන්දම් කරන්න පුළුවන් හැබැයි යකඩ මේකට හොල්ලපු ගමන් අර තිබුණ කාන්දම් ගතිය කොහෙ ගියත් දන්නේ නැහැ. යකඩේ කාන්දම් කරන්න අමාරුයි හැබැයි හෙල්ලුවාට අර තරම් ඉක්මනට යන්නේ නැහැ. ඒක නිසා මේ භාවනා වැඩමුළුකදී අපි කරන්නේ යකඩ කුරු ටිකක් ටෙස්ට් ටියුබ් එකට දාලා දෙසරක් විතර අතුල්ලා බෙන්නවා දැන් බලන්න මේක උතුරු කට්ටුවට ආන්සර් කරන්න පටන් ගන්නවා. ඉතින් කියන ඕ බලාපන් බැරගෙන ඉතින් අපි අයියලා වගේ පෙන්නනවා ඔබ. හැබැයි මේක පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් ඊට පස්සේ කියන ඔයිට වැඩිය අමාරුයි යකඩ කෑල්ලක් කුට්ටියක් කරන හොල්ලන්න නැතුව තියලා කාන්ද මතුරුන. ඒ නිසා කොන්ත්‍රාත් එක බාහිර අරගෙන කැමැතිනම් ගත්ත වැඩ පිළිවෙල දිගට කරන්න. කරන්න කරන්න කරන්න accumulation කියලා experience count වෙනවා කියලා එකක් තියෙනවානේ. එතකොට experience count වෙනවා. අර වීදුරු යකඩ කුඩු ටික බොහොම ඉක්මනයි පෙන්වන්න වැඩ පෙන්වන්න පුළුවන්. හැබැයි හෙල්ලුපු ගමන් නැති වෙලා යනවා. රත් කරපු ගමන් නැති වෙලා යනවා. බිම් වැඩිච්ච ගමන් නැති වෙලා යනවා. ඉතින් මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? යකඩේ සහ කාන්දමේ අනුදිශාගත වීම විතරයි තියෙන්නේ අවිදිත සහ විදිත කියනවා. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහය සහ ආකූල ප්‍රවාහය කියලා කියනවා. දැන් අනාකූල ප්‍රවාහයකින් ජල විද්‍යුත් ඇති කරන්න බෑ. ආකූල ප්‍රවාහය අනාකූල කරන්න ඕනේ එතකොට මේ ජෙට් එක හදාගත්තට පස්සේ ඒක ඉම්පෙලර් එකට දාපුවාම ඒක කරපාන පුළුවන් ගානට 1500ද 500ද ඕනේ වෝල්ටේජ් එකට යන්න පුළුවන්. ඒක නිසා මේ වතුරේ තියෙන දන්නත්තර ගතිය හරියට දිශාගත කෙරුවොත් ඊට පස්සේ ඒකෙන් ජල විදුලියක් හදාන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ළඟ තියෙන මේ චෛතසික ඒක නිකන් යකඩ කෑල්ලක් වගේ. ඒ කිසිම දිශාගත වීමක් නැහැ. ඒ නිසා ඒක මැදින් එල්ලුවාට උතුරට හැරෙන්නේ නැහැ. මේක කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනකොට සද්ධර්මයේ ඇසුරු කරනකොට නැත්නම් කාන්දමක් ඇසුරු කරනකොට නිජපතා අරක දිශාගත වෙනවා. දිශාගත වුණාට පස්සේ ඒක බලන්න පුළුවන් නෝලක් දාලා එල්ලපුවාම කොච්චර පයින් ගැහුවත් කොච්චර එහෙම කරත් නතර වෙච්ච ගමන් උතුරටමයි යන්නේ. ඉතින් ඒක Tamanට වැටහෙනකොට තේරෙනවා මේ ආවට ගියාට දුවදුව පැන පැන මේක කරන්න බෑ. ඒ දුවදන පැන පැන කරන වෙලාවදී අපි නිදර්ශන සහිතව පෙන්නලා දෙනවා මෙන්න මෙහෙම කරලා බලන්න පුළුවන් බව පේනවා. නමුත් ඊට පස්සේ ඉතින් කැසපට ගහගෙන ඒකටම යෙදිලා කරන්න ඕනේ. කරනකොට අරක මෙතෙක් කරපු දේ ඊගාවෙකට මල් මාලයකට මල් ලැබුණා වගේ එකතු වෙන්න පටන් ගන්නවා. එකතු වෙන තමයි තියෙනවා අදින්නෙම කල්යාණ මිත්‍රෙක් ගාවට තමයි. ඒක ඇදෙන්නෙම සත්පුරුෂයේ සද්ධර්මයේ තමයි. අර මෙතෙක්කල් විවිධාකාර කාම භෝගී වැඩවලට ගිය කෙනා පවා මේක උනාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. දිශාගත වෙච්ච එක සහ දිශාගත වෙච්ච නැති දෙක අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. ආකූල ප්‍රවාහය සහ අනාකූල ප්‍රවාහය අතර වෙනසක් තියෙනවා. ඒ තමයි සමාහිත සිත සහ අසමාහිත හිත කියලා දෙකක් තියෙනවා. ඔය අසමාහිත හිතට තමයි අසමජාතියකයි කියලා බනින්නේ. මම මම අසමත් ජාතිකයා ඔක්ක කියලා කියන්නේ උගේ හිතේ කියන්න බෑ කොයි අතට යයිද කියලා. නමුත් ඒකේ ප්‍රභවයේ තියෙනවා. අවශ්‍ය කරන්නා වූ මූලික විභවයේ තියෙනවා. ඒක මේ පැත්තට හරවන තමයි බුදු කෙනෙක් එන්නේ. ඊට පස්සේ අසුරු කරනවා. අසුරු කරනකොට දිශාගත වුණාට පස්සේ Tamandම හිතෙනවා ඉස්සර චාරයක් නැතුව තිබුණ මේ හිත ඉන්දිය සංවරයක් තිබුණ නැතුව හිත බයලජ්ජාවක් තිබුණ නැති හිතේ පුදුමාකාර බයලජ්ජාවක් එන්න පටන් ගන්නවා. ඒක පිළිබඳව බුද්ධ ඥානසේ දේශනා කළ තැන් දෙකක් අපිට හම්බුණා මේ විනය සාකච්ඡා කරනකොට. විනය සාකච්ඡාව අපි සංඝයාත් එක්ක ඉනකොට සඳා උදේ හතමාර ඉඳලා මේ වෙනකම් කරනවා. දැන් මේ මාස හතරේ මාස දෙකේම නැහැ. මොකද මේ මම නන්නත්තරේ විදිනවනේ. ඉතින් ඒකට විනය සාකච්ඡා නැහැ. ඒ විනය සාකච්ඡා කරනකොට බුදුජානනාංශ එක තැනක් කියනවා යම් කිසි කෙනෙක් බොරුවක් කියනවා නම් එයාට හතර පොලක තේරෙනවලු මේක ප්‍රകൃතිය නෙවෙයි කියන. විනිදාය ලද්දින් විනිදාය රුචින් විනිදාය ගතින් විනිදාය භාවං කිය. ප්‍රകൃතිය බොරුන කියන එක අපි. බොරුවක් කියනකොට මේක මගේ ගතිය නෙවෙයි කියලා එයාට හැඟීමක් තියෙනවා. වෙනදායේ ලද්දී මගේ ලද්දී හැටියට බොරු කියන්නේ නෑ මම. මම මේ කියන්නේ ලාභෙට. දේශපාලන ආර්ථික ලාභෙට. වෙනදායේ රුචින් මගේ රුචියට නෙවෙයි. වෙනදායේ ගති. එසකට අපි උපදිනකොටම අපේ ඩිෆෝල්ට් එක බොරු නොකියන එක. බොරුවක් කියන්න හදාගන්න තෑහෙන මහන්සිලා තිනවනේ අපි. මේ රාජකීය බොරු කියන්නේ ඔය විශ්වවිද්‍යාලවල එහෙම කියන જાති බොරු වගේ කියන්න සෑහෙන පහන්ති වෙලා PhD අරගෙන සෑහෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ පච කියන්න. දැන් අර ඒකට පච කියනකොට මේක විනිදාය ලද්දින් විනිදාය ගතින් කියන එකත් අමතක වෙන තරමට බැහැහියට ගිහිල්ලා. පොඩි දරුවෙකුට ඒක නැහැ. පොඩි දරුවා දන්නවා මේක නෙවෙයි ට්‍රක් එක මගේ මගේ ස්වරූපේ ඍජු ගතිය. චපල ගතිය කියලා කියන්නේ හතර පොළක මල පැනලා තියෙන. අතරපොනක ඉරිපැන්නුම් මල් පැන්නුම් වෙලා. දැන් අපි බොරු කියලා කියලා බොරු කියලා එක මතක නැති වෙලා. ඒසා කවදා හරි ආපහු ආපු දවසට තීරෙයි. උප්පත්ති ස්වභාවය නියතමානී අහිංසකයි. තව එකක් කතා කරලා තියෙනවා. ඒක මම ගාක් වෙලාට බණ්ඩ සම්බන්ධ කරනවා. අපේ හිත පිටිගිය අවස්ථාවක් ගන්න. ඒක බුදුන්ස කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමකට තියෙනවා. ත්‍රිකේතු විනය කර්ම විනය නීති රීති. ඉතින් කැඩෙනවනේ. ජීවත් වෙනකොට පොඩි පොඩි අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඒකට කියනවා ආපත්‍ති කියලා. අත්තරදි කියලා වගේ තමයි සිංහලෙන් කියන්නේ. ඒ අත්තරද්දක් වෙච්ච ගමන් ජඩකේනා අශප්පුරුෂයා ශාසනය ගැන දන්නේ නැති එක නේක වහනවා. අත්තරදක වෙච්චාම වහලා දානවා කාටවත් පේන්නේ නැති වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ ආත්මේ පිරිසුදු භාවයක් ලබා ගන්න, එයා ඉස්සල්ලාම කරන දේ තමයි ඒක නැවතත් මතක් කරනවා. මම පොරොන්දු වෙලා ඉන්නේ මේ දේ නොකරන්න. මට මම ඉතින් කැඩුනා. කියලා මේ මතක් කිරීම සරති කියලා කියන්නේ ඉම්බිල්ට් ගතියක්. ඒ අපි බොක්කෙම එන එකක්. මේ යන පාරෙන් පිටපොට ගියා. ඒ සරති කියන ගතිය භාවනා කරත් නොකරත් ආර්යයන් වහන්සේලාත් ඕනම කෙනෙකුට තියෙනවා. ඊට පස්සේ අසත්පුරුෂයන්ව වහනවා සත්පුරුෂයා විවරති විස්තර කරලා කියනවා මට අනේ මෙහෙම හිතාන හිටියන මට මේ වැරද්ද වුණා. ඊට පස්සේ උත්හානි කරෝති කියලා ඒක හුවා දක්වනවා බලාගෙන ඉන්න කවුරු හරි සත්පුරුෂයෙක් හම්බ වෙනකන් කියන්නේ මම මේ ශික්ෂාපදයක් රැකගෙන හිටියා මම ඉතින් ශික්ෂාපදේ කැඩුනා මම මේ ඔබතුමා එනකන් හිටියා අනේ කරුණා කරලා මට මේ වෙච්ච දේ අහන්න කියලා ඊට පස්සේ ඒක දේශේටි හෙලි කරනවා සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා මේ හතර පාර හතර ක්‍රමයේ දැනගත්තොත් අපේ හිත භාවනා කරගෙන ඉන්නකොට යන සද්දයකට පිට ගියා. පිට ගිය ගමන් අපි මේ ගැන කලබල වෙලා අනේ මට භාවනා වැරදුනා හිත කැඩුනා කියලා කලබල වුණොත් අපිට මේක ඉන්නේ දැන් සද්දක කියලාවත් තේරුම් ගන්න බැරි වෙනවනේ. ඉන්දිය යුත්තේ නම් ආනපානේ ඉන්නේ සද්දක කියලා මේ දෙක තේරුම් ගන්න බැරිකම තමයි අපිට තියෙන දේ. හැබැයි ඒක මේ කලබල වෙච්ච නිසා හිතේ වෙච්ච ගතියක් මිස හිතේ ප්‍රകൃතියේ ඒක තියෙනවා. මෙන්න මේකට කලබල නොවීම වැරද්දක් වුණයි කියලා කුරුස් කටේවත් අත්දා ගන්න බැරුව කලබල වෙනවා වෙනවනේ මේ වැරද්දක් උනේ කියලා දැනගන්න එක සත්පුරුෂ ගතියක්. ඒක මේ සදාචාරවාදියාට කරප්පන් ආවට ඒ අපහසුරපත් වලට අපහසුරපත් වෙන දෙයක් නෙමෙයි මේක. ඊට පස්සේ ඒක විවරණය කරලා ගන්න ඕනේ මම මේ මේ මොකක් නිසාද කොහොමද උනේ මේක හෙලි කෙරුවොත් මට මේක මකන්න පුළුවන්. හෙලි කිරුවේ නැත්තම් මේක පිළිකාවට යනවා. ඇතුළට අර්බුදයකට යනවා. ඊට පස්සේ උත්හානි කරෝදී මේක හෙලි කරනකම් ඒක මාක් කරලා තියානලා කවුරුත් දැකපු ගමන් කියනවා මගේ හිත මේකට ගියා මම දැනගත්ත ගියයි කියලා මම ආපහු මගේ මූල කර්මත්තාන්ට ගත්තා අරගෙන බලනකොට මූල කර්මත්තානේ ෂෝක් එකට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකට කලබල වුණොත් විතරක්. අසමාහිත මනසක් තිබුණොත් එයාට ආපහු එන්න වෙලාවකුත් නෑ. අර ගියේ ගැන පශ්චාත්තාප වෙවි. රාත්‍රියේ නිදින්ද යන්නෙත් නෑ. කාපු දේ දිරවන්නෙත් නෑ. අසහනේට ආතතියටපත් වෙනවා. ඒ නිසා මේ වෙච්ච වැරද්ද ප්‍රමාණ කිරීම සහ ප්‍රමාණ කළ නැවත අර මූල ස්ථානට එන්න පුළුවන් ගතිය භාවනාවෙන් කරන එකක් නෙවෙයි. ඒක අපේ උප්පත්තියෙන් අපිට හම්බෙලා තියෙන එකක්. භාවනාදී මේක පරීක්ෂා කිරීම කරනවා. වරදින හැම වෙලාවකම බලනවා මගේ මූල කර්මස්ථානෙ ඉන්න පුළුවන් හැකියාව. හිතන්න භාවනා කරලා මූල කර්මස්ථානයක් නැති කෙනෙකුට කොහොමද මොකද්ද වෙන්නේ කියලා. සතියක් නැති කලින් නම් කරනද මූල කර්මස්ථානයක් නැත්නම් අපි මොනව කරන්නේ? නන්නත්තරෙන් නන්නත්තරයට යනවා. ඒ නිසා ඒ තියෙන නැවත මූල කර්මස්ථානට එන්න පුළුවන් ගතිය භාවනා කියලා හිතන්න යන්න එපා. ඒක manussත්ත්ව ප්‍රතිලාභයත් එක්ක අපිට ලැබිච්ච දෙයක්. අපි ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ අපි සදාචාර සම්පන්නව කියන මං වාඩි වුණාම මම හිත පිටුවට මේකයි කියලා අපි මූල කර්මත්තනක් හඳුල්ලා දෙනවා. හඳුනා දුන්නට උතන හිටින්නේ ගියාට පස්සේ දැන් ගියේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලට කියලා හරියට කැඳේ ගල බේරුව වගේ කියන්න පුළුවන් නම් මොන තරම් ප්‍රබුද්ධ මනසක්ද? ඒක තමයි දක්ෂකම කියන්නේ. ඒ දැනගත්ත ගමන්ම ආපහු අරමුණට එන එකත් නැවත අරමුණට එන එකත් ස්වරූපේ. ඒ ටික වෙන්නේ මේ වෙච්ච දෙයට කලබල වුණොත් වෙච්ච දෙයට පශ්චාත්තාප වෙන නිසා සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා පමාදේන කම්පතිති සති බලං පමාදේ වැටුණයි කියලා කම්ප වෙන්න එපා. කම්ප වුණාට මොනවත් ලැබෙන්නේ නැහැ. ඔබට කරන්න තියෙන දේ තමයි නැවත අරමුණට ගෙනත් දෙන එක. මේක මේක විස්තර කරලා මේක ලස්සනට කියලා දෙන බුරුම ස්වාමීන් වහන්සේ අරමුණට හිත පිට ගියාට නැවත අරගෙන සතිය පිහිටවන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන් වෙයි අරමුණට යන්න ඉස්සෙල්ත් මගේ හිත තිබ්බේ සතියේ. ඊළාට පස්සේ දැන් තියෙන සතිය කියලා යම් වෙලාවක චරිතේ සපේලා කියන්න පුළුවන් නම් ඒ අතරමැද සිදුවෙච්ච අකුසල් සියල්ලම අහෝසි වෙනවා කියන එක තමයි මේ ජීවත් වෙද්දී අකුසල් අහෝසි කරන ක්‍රමය. uppannannaanam papakaanam akusalaanam dhammaana න උපාදාය. විපදනා වූ අකුසල ධර්මයේ පවා මකා දැමීමේ ක්‍රමය. ඉතින් මේ වගේ ක්‍රමයක් අපිට බුදුහාමුදුරු දීලා තියෙද්දී අපි මතක සතහන් සීරම පොදි බැඳගෙන ඊගාව ආස්පිට ගෙනියනවනේ. කරදර පොදි බැඳ ගැල පිට පටවා කරුමේ කලු ගොනු පෙරටුව බැඳගෙන මේ ජීවන මග අපි යනවා ඉතින් තකතිරුකම කාගේ තියෙන ගුණාගේ නෙවෙයි මෙච්චර මේ මකන්න පුළුවන්කමක් තියෙද්දි පොඩි දෙයක් හරි මකලා පුරුදු කරපියව වෘද්ධ කිරුවට පස්සේ තේරෙනවනේ මේක කලාව ඉගෙන ගත්තට පස්සේ මකන්න බැරි જાති වැරද්දක් නැහැ මේකේ. ආනන්තරිය අකුසල කර්මයක් කෙරුවත් එක ජීවිතයකට පස්සේ ආයෙ අවස්ථාව හම්බෙටවනේ. ඒ වුණාට අපි මේ අනුන් කරපු පොඩි වැරද්දක්, තමන් කරපු පොඩි වැරද්දක් හිතේ තියාගෙන මොන තරම් පැහැවනවද කියලා බලන්න. ඒකට මොන තරම් අසමජ්ජාති හිතක්ද තියෙන්නේ කියලා. මොනතරම් අසමාහිත හිතක්ද තියෙන්නේ කියලා. ඒක සමාහිත කරන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කරලා තියෙද්දී දක්ෂ ක්‍රමයේ හැටියට වෙන වෙන පුංචි වැරදි වලදී නැවත කෝච රාජ්‍යත්ව භූමියට ගෙනලා පුරුදු කරා නම් තමන්ට මම කියන්නේ මගේ වචනෙන් කියන්නේ තීරියන් වෙන්න පටන් ගන්නවා. තරුණක වෙන්න පටන් ගන්නවා. තමන්ටම තමව සමාව දෙන්න පුළුවන් ගතියක් එනවා. අන්නේ එහෙව් කෙනෙකුට පමණයි තව කෙනෙක්ගේ වැරද්දකට සමාව දෙන්න පුළුවන් වෙන්නේ. තමන්ටවත් තමන් සමාව නොදෙන අසමජ්ජාති ලෝකෙක අනුන්ට දෙන සමාව කියලා කියන්නේ තන්නේ කර බොරුවක්. වෙන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් බලන්න භාවනා කරනවා කියන්නේ තමන්ට තමන් අනුකම්පා කිරීමක්, තමන්ට තමන් සමාව දීමක්, තමන් තමගේ යාළු වීමක්, තමන් තමගේ අත්කුසලසලසා ගැනීමක්, අර්ථ සිද්ධිය සලසා ගැනීමක් ඒ දේ කායින්වත් වෙයි කියලා අපි හිතනවා මෛත්‍රී බුදුහාමර දැකපුවාම අපිට ස්කෝලර්ෂිප් එකකින් වගේ බුක් ගාලා ගිහලා නිවන් යන්න පුළුවන් වෙයි කියලා එහෙනම් ඉතින් ඒකට ප්‍රමාදේ කියලා තමයි කියන්නේ. ඒක අප්‍රමාදේ නෙවෙයි. ඒක නිසා මේ පිහිටුවාගත හැකි උපදවාගත යුතු ධර්ම තියේදී ඒකේ අනිත් පැත්ත අපි ළඟ තියෙනවා. අපිට තියෙන එක හොදලා මේ පැත්තට දාන එක විතරයි. අලුතෙන් උපයන දෙයක් නැහැ. අර රිවර්ස් එකට දාලා තිබුණ ගියර් එක ෆෝවර්ඩ් එකට දාගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් ඒ දේ කරන්න මේ වගේ සැදී පැහැදී ඉන්න පිරිසකට මේක කිව්ව සතුටක් ඇති වුණාට තාමත් මේකට පැහැදිච්ච නැති කෙනෙකුට සැදිච්ච නැති කෙනෙකුට කිව්වොත් බයක් එනවා. ඒ නිසා මේ වගේ ධර්ම කියන්න එපයි කියලා තියෙනවා අහන්න සුදුසු නැති අයට. ඒකෝට ඒගොල්ලන්ට බයක් එන්න පටන් ගන්නවා මේ මිනිස්සු පිටචත් වැඩ කරනවා අපි දන්නෙත් නැහැ. අපි තාම මේ මේ ඉරපායනකම් බුදියාගෙන ඉන්න කට්ටියක් වගේ ඉන්නයි කියලා. ඒ නිසා ධර්මයේ කියන්න ඕනේ ඒක උකහා ගන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඒ වගේම තමයි උකහා ගත්තොත් විතරයි ඒ ධර්මයේ ඇහුණා ක්‍රියාත්මක වෙනවා කියලක තේරෙන්නේ ඒ නිසා යුතුයකම වගකීම පුද්ගලිකව තියෙනවා එක එක්කෙනෙකුට. ඒ නිසා සියලු දෙනා මේ උපදවාගත යුතු ධර්ම උපදවා ගන්න මේ හේතු කරන තුනත් වීර්ය සතිය සහ සමාහිත හිතත් උපකාර කරගනිත්වා උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි පුරුදු කරගත්ත හදාගත්ත මේ සම්ප්‍රදාය හැටියට ඊත්තාවතා ಜಾති ගාථා සාධායනා කිරීමේ අපි උපයාසපයා ගන්නලද මේ සීල කුසල් ලෝක වාසී සීල සත්‍ය සංඝ හදා බෙදා ගැනීමට මුදිතා ශීර්ෂයෙන් අනුමೋದනා ශීර්ෂයෙන් පෙළඹෙමු. එත්තාවතා චගම්මේ සම්පතම් පුඤ්ඤ සම්පදං සප්පේ දේවා අනුමෝදන්තු එත්තාවතා චගම්මේ සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාතට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරංග ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා චිරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ජාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබානපත්ත්‍ය සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති තග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සෝපත්ත්‍ත්‍ය සෝපත්ත්‍ය සෝපත්ත්‍ය